ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ හතරවෙනි දවසටත් ධර්ම සාකච්ඡාව සඳහා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සඳහා නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීම සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි අපේ කරුකටයුතු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කරන විදියට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මීත්‍රිගල නිස්සරණ සෙනසුනට ප්‍රථමතාවට වැඩම වීම හේතුවෙන් සහ එහි සංඝරත්නයට කිසිදු ભેදයකින් තොරව අපෝපස්ථානය ගැන ප්‍රීතියටපත් උනේමි. සුකෝ සංගස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුකෝ යන වදන නිතැතින්ම සිතට නැගිනි. ස්වාමින් වහන්ස පර්යංකේදී වේවා සක්මනේදී වේවා ආතාපි සම්පජානෝ සතිමා යන ආකාරයට භාවනාවේ නියැලෙන විට ඇස්සැත්තේ නමුදු අන්ධයෙකු මෙන්ද කන්නැත්තේ නමුදු බිහිරෙකු මෙන්ද බල ඇත්තේ නමුදු දුබලයෙකු මෙන්ද වෙර ඇත්තේ නමුදු කිසිත් නොකරන්නෙකුසේ මහා කච්චායන මහරහතන් වහන්සේගේ උතුම් වදන් සිහිපත් කරන විට කයේ හටගෙන ඇති දරත භාවයන් සංසිඳී ගොස් අපමණ සැහැල්ලුවක් දැනිනි ක්‍රමක්‍රමයෙන් පර්යංකයේ අරමුණු කරන ලද ස්ථානයෙන් ඉහළට එසවෙන බවක් ක්‍රමක්‍රමයෙන් ඈතින් ඈතට එසවෙන බව අත්දැක ඇත. ආස්වාදයේ හේතුවෙන් ඒ අත්දැකීම තුළ සිටිනා ලදී. එම අවස්ථාව භූමියේ සිටින තැන සිට විශ්වය දක්වා නොනවත්වා දිගින් දිගටම ක්‍රියාත්මක විනි. මේ తত্ত্বය කෙලෙස් තවනවා ලෙස ආරම්භ කරන ලද කෙලෙස් තුල හිරවීමක්ද පහදා දෙන්න මේක සඳහා මුලින් සඳහන් කරලා තියෙන මුදිතා වෙන් යුක්ත වාක්‍යෝට ස්තුති දායකත් ඉන්නවා ඉන් දායකයන්ට සන්තෝසයි මේ වගේ <coughs> භාවනා යෝගාචර පිරිස අතරමැද සිවුරු ගොඩක් තියෙනවා දකින්න ඉතින් අපි සන්තෝසයි ඇත්තට තව ඉස්සරහට අපි තවත් පහසුකම් ටිකක් වැඩි වෙනවා සංඝයා වහන්සේලාට මම ඉල්ලා හිටනවා සීලමු සංඝයා වහන්සේලාගෙන් අපිට හැමදාම සංඝයා වහන්සේලා පස් හය නමක් වඩින්න හැම වැඩමුළුවකටම ඒකෙදි මම මුලින් වග වෙන්නම් ඒ දවසට ආවත් බාර ගන්න. නමුත් හැබැයි ඒකේ පොඩි අපහසුකකටපත් වෙනවා වැඩමුළු සංවිධානය එන්නේ ඉස්සලා තොරතුරු ටිකක් දෙනවා එන්නේ ඉස්සලා මෙන්න මේ මේ ටිකයි කෙරෙන්නේ කියලා. ඉතින් ආවෙ දන්නේ නැතුව ආවොත් එහෙම සමහරට මෙහි ඇවිල්ලා තියෙන නීති පද්ධතියට සම්බන්ධ වුණොත් ඒ සංඝයා වහන්සේට වෙන අපහසුවට මට උත්තර දෙන්න බෑ. නමුත් වරක් වැඩි සංඝයා වහන්සේලාට මම ඉල්ලා හිටනවා නිතරම ඉන්න මේ කොට නැගිලා අපි ඉක්මනටම මගේ වැඩ ඉවර කරනවා. එතකොට පුළුවන් වෙයි මේට වැඩි ගාණකට අපිට පහසුකම් සලසලා දෙන්න. අපි බලමු අවුරුද්දක සැරයක් දෙසරයක් මේ වගේ සංගරත්වයට වෙනුවෙන් වැඩමුළු සංවිධානය කරන්න කියලා අපි කාන්තිට වරම් දෙමු නැත්නම් කාන්තිගෙන් ඉල්ලීම කරමු. භාවනා ගැන කතා කරන වචනේදී මේක තරුවචන්නාංශය මේක මේ කියන ওই දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් හෝ ඇත්තත්තේ අන්දෙක් වගේ කියන කටයුත්ත ප්‍රවේශමෙන් අපි පාවිච්චි කරන්න ඕනේ මොකද ඒක කාම ලෝකයට අදාළ දෙයක් නෙවෙයි උතන් තියෙන්නේ රූප ලෝකයට අදාළ දෙයක්ුත් නෙවෙයි උතන් තියෙන්නේ කාම ලෝක රූප ලෝක ගෙවම් කරලා රූප සංඥාව දක්වම හිත ගියාට පස්සේ ඉතුරු වෙන අර කහට ටික සෙවල ටික ඉතුරු ටික මණ්ඩි ටිකට තමයි ඕක කැල්ල ගොඩාක්ම වළංගු වෙන ඉතිං කට්ටිය උඟව දෙන්නේ දන්නේ නැතුව ආයුධයක් වශයෙන් පාවිච්චි කරනවා දැක්කත් නොදැක්ක වගේ හිටපන්කෝ ඇවුනට නැවුනා වගේ හිටපන්කෝ කියලා ඒක වෙන්නේ නැහැ කාම ලෝකේ කාම ගුණ වල ඒක කරන්න බෑ ඊට පස්සේ භාවනා ලෝකයට අවිල්ලා නීවරණ වලට ඔය වැඩේ කරන්නත් බෑ අපි යම් වෙලාවක හිටමු විනාඩි සුවල්පයක් තප්පර සුවල්පයක් හුස්ම සුවල්පයක් නීවරණගෙන්තරව පවත්තන්න පුළුවන් ගතියෙන් ගිහිල්ලා මෙන්න මේ අරමුණේ තමයි මගේ දැන් හිත තියෙන්නේ කියලා රූපාරම්මණයකට හිත ගියයි කියලා ඒක සමාදන් වීමට එළඹ වාසය කිරීමට ප්‍රමෝද වීමට අපි සම්විපස්සනා වතින් කියනවා රූපෙට මොන මොන දාලා ඉන්නවයි කියලා. සමතේදී ඕක හොඳට පුහුණු කරලා අපි අර්පණාවට වැඩ නැත්නම් ධානයකට වැඩනවා. ඉතින් මේ දෙකේම සිද්ධ වෙන එකම දේ කියලා ඔය බුරුම් පණ්ඩිස්වාංශගේ in this very life කියන පොතේ විපස්සනා ධාන කියන පරිච්ඡේදයක් තියෙනවා. ඒක තියෙනවා ඒ අරමුණේම හිත තියෙන තාක්කල් ඒක දන්නා තාක්කල් ඒකේ හිත ප්‍රසාදේ පහළ වෙන තාක්කල් රූප ධානයක කෙරෙන කටයුතු යෝගාවචරය බුද්ධ වෙනවා. යා සමත යෝගාවචරයක් නෙවෙයි. ඒ ටිකේදිත් ඔය දිත්තේ දිත්ත මන්තන් කියන කතාව එච්චර දුරට සාර්ථක වෙන්නේ ඊට පස්සේ හිතන්න මේ ධානය ලබන්න හෝ හිත ගොනු කරගන්න ගත්ත මේ ධ්‍යාමයේ අරමුණ ආනපානෙ හෝ පිම්බි මැකිලිම හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව පොඩ්ඩක් වෙනස් විස්තර කරන්න ඕනේ කොහොමද වෙන්නේ කියලා සක්මනේදී ඒ ගත්ත අරමුණ සමත පැත්තෙන් ණයට ගන්නෝ නම් පළවෙනි ධ්‍යාන දෙක තුන හතර වෙනකොට එන්න එන්න ගෙවෙන්න පටන් ගන්නවා. විපස්සනා විතරක් කරන එකනට ඒ ධ්‍යාන මට්ටම් මොකුත් නැතුව තේරෙනවා බලහින්දපු අරමුණ එන්න එන්න සිවුම් වෙනවා. ඒක තමයි මම ඊයේ මතක් කරේ අපේ ලොකු සාංශිකෝය සත්‍තවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ එහෙම නැත්නම් ඔය මේ සමථ විදර්ශනා භාවනා වගේ පොත්වල සඳහන් කරලා තියෙනවා ආනපානි ගුරුසු අවස්ථාව, ශුන් අවස්ථාව, සුකුමතර අවස්ථාව කියලා. ඉතින් සුකුමතර අවස්ථාවට යනකොට මේ බලාන හිටපු අරමුණ ආනපානි. තම්පින්බීම ඇකිලිම. රෑ දැකපු පායන දිලිසෙන හඳ වෙනුවට දවල් පායන හඳ වගේ ඒක ලීන වෙලා යන පටන් තියෙනවා. අහසේ තියෙන පොල්ලොඳක් වගේ පේන දිලිසෙන්නේ නැහැ. ඒ නැත්තම් තැම්පිච්ච පිපිඤ්ඤ කෑල්ලක් වගේ අල්ලපුවම චුරුපයින් මට්ටමට අර අරමුණ සියුම් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අවස්ථාවක් එනවා. ඒක තමයි ගොඩාක් වෙලාවට ඔය කමඨාන් සුද්ධ කිරීමේදී රේඛීය ක්‍රමයට උත්තර දී ගන්න බැරි තැන ඒක පේන ආයනොපෙනියන ආයෙ පේන ආයනොපෙනියන ආනපනේ වරින් වර පේන ආයෙත් නැති හිස් තැනකට යනවා ආයෙත් පේනවා ආයෙත් නොපෙනිය නැත්නම් අන්තිර බලනකොට පේනවා ඒක යාට ඕන විදිහට වෙනවා මිසක් මට මේ හිතන්නේ යන්න ඕනවට යන්නත් බෑ මට ඕනකට අරමුණට යන්නත් බෑ මේ දෙක අතර සංඥා වශයෙන් අරමුණ ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයට යත් වෙනවා අන්න ඔතනදී තමයි මේ දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් හෝ චක්කුමාස යතාන්தோ සෝතවා බදිරෝ යතා පඤ්ඤවාසේ යතා මූගෝ බලවා දුබ්බලිය දුබ්බලෝ රිව අත අත්තෝ සමුප්පඤ්ඤෝ සමුප්පන්නෝ සයේත මත සායිතං ඒ වෙලාවට යන්තම් ඉඳලා හිටලා ආනපානයක් පේනවා ආය සද්දයක් ඇහෙනවා එහෙන් මෙන් හිතවිල්ලක් එනවා වේදනාවක් එනවා ඒක දැක්කට නොදැක්ක වගේ ඉන්න මොකද ඒක ඇවිල්ලා ඒක එහෙම යා විශ්ීම නැතිලා යනවා ආය හිස්තනක් එනවා ඊට පස්සේ නෝ ආ දැන් මෙදී හරි කියලා නෑ ආයසර හිස්ම තුල ආයේ එනවා එකක් දෙකක්. හරියට පාළු පාරක යනකොට එහෙන් මෙන් ඉඳලා හිටලා වාහනයක් එනවා. අර ටවුමක වගේ ට්‍රැෆික් ජෑම් කන්ජෙෂන්ස් නැහැ. ඉතින් ඒ නිසා එතෙන්දිත් අවධානය යන්න ඕනේ. ඒ එන දේවල් අපිට හප්පන්න නෙවෙයි ඉන්නේ. ඒගොල්ලෝ වෙන ගමනක් යන කට්ටිය. අපි තමයි ඒගොල්ලන්ට බයින්නේ. අයි මේ අපි යන පාරේ ඕගොල්ලෝ ඉන්නේ කියලා. එහෙම බෑ. ඉතින් මිනිස්සුත් ඉන්න ඉපයි. නිසා වේදනා සද්ද හිතවිලි අර ගිය ආනාපානේ නැවත මතුවෙමින් අර මැරෙන සර්පෙක් වාගේ ටිකක් පනිනවා ආයෙ මැරෙනවා ආයෙ පනිනවා ආයෙ මැරෙනවා ආන්න ඒ වෙලාවේදී ඔක අත ගන්න යන්න බෑ එතකොට ඒකට කියන්නේ රූප නෙමෙයි රූප සංඥා මට්ටම රූප ගෙවෙමින් පවතින මට්ටම එතෙන්ට එනකොට නම් එතෙන්ට එනකන් භාවනා වඩලා මේ මන්ත්‍රය ජප කරනවා එහෙම නැත්නම් ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් කරන සරුවචාන්සේ දැන් පැවිදි වෙයි යකෝ කියලා. දැන් අරණ්‍යගත වෙයි යකෝ කියලා කියනවා. එතෙන් නිකන් කියන්නේ. එතෙන් නිකන් ජීව වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ අද වැඩමුළුවේ හුඟක් ඉන්නවා පැවිදි වෙච්ච කට්ටිය වෙන්න මාරි පැත්තට ඉන්නේ බොහොම ටිකයි. මම හුඟක් වෙලාට කටයුතු කරන්නේ සූදු වැඳගත් කට්ටියත්. ඒක ඉවුවා කියන්න බයයි ටිකක් ඒ වෙලාවට. දැන් මගේ පැත්තට කට්ටිය ඉන්න නිසා මම කියන්නේ එතෙන් ආවට පස්සේ අපි ඒකට අනුග්‍රහ කරන්න ඕනේ පූර්ණ කාර්යලිනව දාලා වරින් වර අරමුණු ආවට ඒවදී කලබල වෙන්න එපා ඒවා ආවට නැතිලා යන්නේ වනේ දැක්කට නොදැක් වගේ ඉන්නේ ඇහුනට නැහුණා වගේ ඉන්නේ හැබැයි මේක පුරුදු කරපේ කරා ඊට පස්සේ තේරෙනවා අනිද්දාසේ පහුණා මුලදිම දැන් මේ කියන්නේ භාවනා අන්තිමටනේ පහුවෙන්ද භාවනා කරන යනකොට ආනාපානෙ දැක්කත් තව ටිකක් වෙලා යනකොට මේක නැති වෙනවා පිම්බීම හැකිලිම දැක්කත් මේක තා ටිකින් නැති වෙනවා ඕකට ආඩම්බර වෙන්න දෙයක්වත් නැහැ. නැති උනායි කියලා නැති වෙන්න දෙයක්වත් නැහැ කියලා අර ගත්ත දැනුව ඉස්සරහට එන. එතෙන්ද පුළුවන් සක්මණ විස්තර කරන්න. සක්මණේදී වෙන්නේ මොකද්ද? සක්මන් කර කර ඉන්නකොට අනායාසයෙන් සක්මණ වෙන්න පටන් ගන්නවා. කරන්නෙක් නැහැ, මෙනෙහි කරන්නෙක් නැහැ. ওই වයින් කර බොනික් එක්ක වගේ, පොඩ්ලෝසු බට් එක්ක වගේ එහාට යනවා මෙහාට. එහාට යනවා මේ. එතකොට රූපත් පේනවා, සමනලුත් පේනවා, කුරුල්ලොත් ඇහෙනවා. මලුත් පිපෙනවා. දකින්නවා කලබල වෙන්න එපා. මම තාම සක්මණේ ඉන බව දන්නවා. ඉඳලා හිටලා රූප පේන ඒවා දැක්කට නොදැක්කාසේ ඇහුනට නැහැ වුණාසේ යන්න පටන් ගත්තාම ඒ පේන දේෙන් අපිව කෙලසෙන්න පුළුවන් ගතිය ඒ පේන දේ අපිට ආපాతගත වෙනවා කියලා එකක් නේ ඒක වෙන්නේ නැහැ නිකන් සුද පේන්න නැති වෙලා යනවා සුද පේනවා දන්නවා මේ සමනලෙක් කියලා දන්නවා මේ කුරුල්ලෙක් කියලා දන්නවා මේ මලක් කියලා ඒරොන්ට දන්නවා ඉතින් ඕකත් ඔච්චරයි ඊට පස්සේ එදිනදා වැඩ වලටත් එනවා අපි හැම ලක්ෂයක් අරමුණු වෙනවා. ඔය හැම අරමුණටම අපොයින්ට්මන්ට් දීලා වාඩි වෙන්න කියලා තේදි දී ඉන්න බෑ අපට. ඔකිනෝ උඹලා ආවනම් ඵලයල්ලා. ඒ දායිකෝ ආව මට මොකද? ඕගොල්ලොත් එක්ක කතාරින්න උලනේ මට මං කිව්වා මට එන්න ඕනේ මේ වැඩේ කියලා මං ආවා. ඒගොල්ලෝ තරහ ඇති මොන කරන්නේ ඉතින්. දැන් බොහොම අමාරුවෙන් ඇදගෙන ආවේ. වාඩිලා ඉන්නවද? ඒ වගේ තමයි වැඩේ. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ අපි කාටවත් මග අරින්න හදනව නෙවෙයි. ඒ හැම අරමුණටම දැක්කට නොදැක්කසේ ඇහුණට නැහුණා වගේ කටයුතු කරන්න පටන් ගත්තාම අපි කියන්නේ එපා වහයට හොදි බෙදනවා කියලා කතාවක් තියෙනවා. කොටිම්ම කියත හැකි හැම අරමුණක්ම වාදයක් හැම අරමුණක්ම කරදරයක් එනිසා අපි අරමුණු ගෙවන ගෙවන ලතාව ගෙවන තාලේ ගෙවෙන ක්‍රමේ අහුණාට පස්සේ තමයි දිත්තේ දිට්ටු මත්තන් සුතේ සුත මත්තන් යන අරමුණ ගෙවෙන තාරේ යන තාලේ තාම අවබෝධ වෙලා නැත්තම් ඕක කිව්වට ඒකෙන් වගතුවක් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා හිත හදන්න ඕනේ රූපේ කාමයේ ගෙවන් කළා රූපෙට ගියා. රූපේ ගෙවන් කළා රූප සංඥාවට ගියා. අන්න එතනදී මේක පුළුවන්. එහෙම නැත්නම් සරුවචනන්සේ අපට ඒ ආනන්ද සප්පයි සූත්‍රය දේශනා කරනවා. ඒතං සන්තං ඒතං පණිදා යද්දං උපේක්ඛා මේ විවේකයේ උපේක්ෂාව. අරමුණ එනවා කලබලයක්. අරමුණ යනවා ආය උපේක්ෂාවට යනවා. මේකෙන් අරමුණ චීනවට වැඩිය හොඳයි අරමුණ නැති එක උපේක්ෂාව හොඳයි කියලා ඉන්නකොට අර ආවයි කියලා හැප්පෙන්න යන්නේ විනාශ කරන්න යන්නෙත් නැහැ. හතුරෙක් විදිහට සලකන්නෙත් නැහැ. යමක් ඇති වෙන සුළු නම් ඒක නැති වෙන සුළුයි. ඒකට දෙන්න තියෙන ජපමන්ත්‍රය තමයි දැක්කට නොදැක්ක වගේ ඉන්න ඇහුණට නෑ වුණා වගේ ඉන්න කියලා. ඉතින් අර හුඟක් වෙලාට මේක දන්නේ නැති ඇත්තෝ මේ ගෙදර ගෑණි බයින කොටත් දිත්තේ දිත්තමත්තන් කියලා. ඉතින් ගෑණි කිරිමුට්ටිය නමන ඔළුවේ. ඒ මේව තේරෙන්නේ මේ භාවනා කරන ලෝකේ තියෙන වගේ වල වලට දාලා බෑනේ. එතෙන්දී ඒක වළංගු නෑ. මෙතෙන් ආවට පස්සේ තමයි වළංගු. ඉතින් ඒක අර භාවනා කරගෙන කරගෙන යනකොට මේ වගේ අපිට ਸਰවඥාචර්ය පුදුමාකාර ආයුධ කට්ට ළඟට දෙනවා. ඒක සැරයක් දෙසරක් පාවිච්චි කරලා පස්සේ පුදුම විශ්වාසයක් එනවා. හැබැයි ඒකට ඉස්සලා සුදුස්සෙක් වෙලා ඉන්නවා. නැත්තම් මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා. වඩුව දන්නවනම් මේ උපකරණේ පාවිච්චි කරන මේ වෙලාවට කියලා උපකරණේ ගන්නකොට වැඩේ වෙලා ඉවරයි. ඉතින් ඒක අපි විවේකීව තමයි ඒක පුරුදු කරන්නේ. පස්සේ තමයි අපි සක්මනට එදිනදා වැඩවලට මේක දාන්නේ. ඒක නිසා පසු කොටසට එකයි මතක් කරන්න තියෙන එක වේලාවට නියම වේලාවට උපකරණේ පාවිච්චි කරන්න. එහෙම නැති වුණොත් එහෙම උපකරණේ බාලයි දුබලයි කියලා හිතේ නෑ. ඒ දුබල නිසා නෙවෙයි නూరు නොපුරුදු වේලාවට පාවිච්චි කරපු නිසායි වෙන්නේ. බෑ හරි වේලාවට පාවිච්චි කරනවා නම් මේක ඒකාන්ත සත්‍යක් බව කියන්න පුළුවන්. දෙවෙනි කොටස එක් සූත්‍රයක සඳහන් වන පරිදි ශ්‍රද්ධාව ඉක්මවා, රුචිය ඉක්මවා, අනුස්සවය ඉක්මවා, ආකාර පරිවිතක්කය ඉක්මවා දික්ටි නිජ්ජානක්ඛන්තියට චිත්තය පිරිසිදු කර ගැනීමේ ක්‍රමය අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. කල්යාණ මිත්‍ර ඇසුරෙන් ප්‍රඥා ඇස ඉපදවීමට බොහෝ ජනයාට උපකාර කරන සේක්වා. මේක ඇතර චංකි සූත්‍රයේ තියෙනවා. අංගුත්තර නිකායේ මන්තනේ පච්චක නිපාති සඳහන් කරලා තියෙනවා. හැබැයි මේක ඉදිරිපත් කරලා තියෙනවා වැරදි. ਸਰවචාන්සිය අපට මේකයි පණවිඩයක් දෙනවා. මේ ලෝකේ අපි විනිශ්චය කරන්නේ දෙයක්. කරුණු පහකින් කියලා සරුවචනසේ මුළු ලෝක දැනුම සම්පින්දනය කරනවා. අපි විනිශ්චය කරනවා ශ්‍රද්ධාව නිසා. මේක මගේ ශ්‍රද්ධාවන්තද ඒක හරි. මම ශ්‍රද්ධා නොකරනද වැරදි කියලා. රුචිය. මේක මගේ රුචිය නිසා එයා හරි. මේ මගේ යාළුවා. එයා හරි. මෙයා මගේ හතරකාරය වැරදි. එහෙම නැත්නම් අනුස්සවේ. මං අහලා තියෙන දැනුමේ හැටියට මේක හරි. අහලා නැහැ මේව අපි දන්නේ ඊට පස්සේ ආකාර පරිවිතක්කේ. ආකාර පරිවිතකනේ වාද කරලා වාද කරලා තර්කෙන් දිරන දේ. අන්තිම එක දිට්ඨි නිඥානක් අන්ති මගේ දෘෂ්ටිය. සර්වචන්ද මේ පහම ප්‍රතික්ෂේප කරනවා. මේ පහම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන එක දුර්ලකමක් පෙන්ලා හිලක් පෙන්ලා මේ දෙකේම දිට්ඨියව ධම්මේ දුදා විපාකා මේ ආත්මෙදීම අල්ලන්න පුළුවන් වැරදි දෙකක් තියෙනවා එකක් තමයි ශ්‍රද්ධාවෙන් බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැහැ කියලා අයින් කරව දේ තුල සතිය තියෙන්න පුළුවන්. සත්‍ය තියෙන්න පුළුවන්. රුචියට බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. රුචියට බාරගත්තේ නැහැ අරුචි කියලා පැහැින් කරපු විශේෂක තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒ වගේම අසුවිරු ඥානවල සුතමේ ඥානයේ එහෙම නැත්නම් සද්ධා රුචි අනුස්සව කියලා කියන්නේ. අසු ඥානවල සත්‍ය තියෙන්න පුළුවන්. තාම අහපු නැති දෙයක් තුල සත්‍යය තියෙන නොතිබෙන මේක තුල නොතිබෙන්න පුළුවන් අරක තුල තියෙන පුළුවන්. ඊගාට තර්කයෙන් දිනන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. සාරකෙන් පරදින දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. අවසානයේ තමයි මේක දිට්ඨියකින් ගත්තා. මම හරි කියලා ගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. දිට්ඨියෙන් ගත්තේ නැති තාම අපි කියන්නේ මිත්‍යා දිට්ඨිය කියලා ප්‍රතික්ෂේප දෙය කරපු දේ තුල සත්‍ය තියෙනවා. මේ නිසා මේ පහෙම තීන්දුව ගන්න ඔක්කොම ඒ තීන්දුවෙම කම්බස් වෙනවා. ඒ තීන්දුව නිසාම අන්තිමට අපහසුටපත් වෙනවා කිය. ඒ නිසා මේකේ කියලා තියෙන මුල හතර අයින් කරලා දිට්ඨි නිජානකන්තිය ගන්න හැටි. එහෙම එකක් නෙවෙයි ඒකේ තියෙන්නේ. එතකොට අපි වෙනුවෙන් එතන හිටපු බාලම කාපටික කියලා බාලම තරුණෙක් ඉන්නවා ත්‍රිවේද පාරගු. ඒක කියන සාන්ත පහක් කියලා දුන හොඳයි. දැන් පහම ප්‍රතික්ෂේප කරනවා නම් දැන් මොකද කරන්නේ? උභාන්තේ පහම කියලාද පහම ප්‍රතික්ෂේප කරනවා. පහම හොඳ දේවල්. දත යුතු දේවල්. ඊට පස්සේ බුදුරජාණන් කියනවා අපි සද්ධාවෙන් ගත්ත දේ රුචියට දාලා බලන්න. රුචියෙන් ගත්ත දේ ආකාර පරිවිතක්කයට දාන්න. ආකාර පරිවිතක්කයෙන් ගත්ත දේ අනුසවයට දාන්න. අනුසවයෙන් ගත්ත දේ ආකාර පරිවිතක්කයට දාන්න. ආකාර පරිවිතක්කයෙන් ගත්ත දේ දිට්ඨියට දාන්න. ඊට පස්සේ දිට්ඨියෙන් අරගෙන ආය සද්ධාවට දාන්න. මේක කරකවන්න. මොකක්වත් නැහැ. එහෙම එහෙම මේ කියන්නේ ඥානයක් ඒ විදිහට සුද්ධ කරන ක්‍රමයක් ඒ චංකි සූත්‍රයේ සඳහන් කරන ටික කියවනකොට තේරෙනවා අපිට මේ වනු ගන්නවත් බැරුව දඟලනවා. අපි සරුවච්චරන්සේ පිණුම් ගන්න. ඥානෙ පිණුම් ගන්නවා. ඒ වුණාට අපිට තේරෙනවා මේ ප්‍රශ්නෙට පාර්ශවකරුවා වෙන මේ කාපටික කියන තරුණයා ඉස්ලාමී තරණයට පොඩ්ඩක් ඩොක්කක් අයින බුදුරජාණන් ඊට පස්සේ තමයි එන්නේ ආ වාදෙට. ඒ මිනිස්සයා ඒ ඒ මේ එතෙන් දෙනකන් ඒ බ්‍රාහ්මනාගම් පිළිගන්න කෙනෙක්. එයා මේ බුදුරජාණන් අහන ප්‍රශ්නෙන් තේරෙනවා මේ මිනිසා මේක කලින් කාලා මේක දැනගෙන මෙතෙන් ඇවිල්ලා තිවිලා තියෙනවා. හිටින්නම තමයි බුදුරජාණන් හරියටම ඇනේට ගහනවා. ගහනකොට තේරෙනවා මේ මේ වගේ සාකච්ඡාවල් යන තැන හිටියත් ඇති. අපි මේ කොහෙද බලන්නේ පාන් රාත්තල කීයද? ඔය පරලු පාන්ද? එහෙම නැත්නම් ඩොලර් එක කීයද? ඕවනේ අපි උදේ ඉඳලා හැන්දනකම් කතා කරන්නේ. දැකපු ගමන් මොනවද අපි කතා කරන්නේ? වැඩිම බුරියෙන් පල්ලෙය කැල්ල තමයි කල්පනා. බුරියෙන් උඩ කැල්ල ඒක වැඩ නැහැ. ඒ ගැන කතා කරලා වැඩ නැහැ. බඩම තමයි. ඉතින් එතකොට ඒ දැනුම ඇති ඇත්තෝ කණ්ඩ බොණ්ඩ ඕන එක හරි කරුණාකල මේ මේ සංසාරෙන් ගැලවෙන්න වැඩ කරපල්ලා කියනකොට ඒ ඉදිරිපත් කරන දැනුමෙන් පේන්න පටන් ගන්නවා සරුවච්චන් ආනන්දේ මොනම ක්‍රමයකින්වත් බෞද්ධයා බේරලා කතා කරලා නැහැ. බෞද්ධයත් යන්නේ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක දිට්ඨිනි ජනකන් තියෙන්නේ. අපේ සද්ධාව හරි සද්ධාව. අපේ රුචිය හරි රුචිය කියන්නේ යන්නේ. දැනසි කිසිසේත්ම මායින් කරලා නැහැ. තල්ලු කරන්න කෙලිම ගැඹුරු වතුරට පුළුවන් නම් ගොඩ වරෙල්ල මැන්නම් මැරියල්. අපි හිතනවා නේ බුදුහාමුදුරු ගාඩලා අනේ හාඳුන්නේ අපි ආරල කරලා දෙන්න පරිසං කොල දෙන්න කියලා බුදුහාමුදුරු කියලා මලක් පූජා කරපුවම අපෝ ෂේප්මන්ට් එකට දායි කියලා මොනම ෂේප්මන්ට් එකක්. ඒ જાති එකක් නැහැ බුදුහාමුදුරුවෝ. බුදුරජාණන්සේ මේ මගේ එකයි ඒ නැහැ. ලෝකේ වැඩ කරන න්‍යාය ධර්මයක් තියෙනවා. අපිට න්‍යාය ධර්මය දීලා තියෙනවා. න්‍යාය ධර්ම දුන්නාට පස්සේ ආයෙ බුදුහාමුදුරුවෝ පස්සේ කියලා වැඳ වැඳ මොන කරන්නේ? කරපන්. කරලා ගනින් කියන එකයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. ඉතින් ඒක කරන්න කැමති නම් මේ දැන් මෙතෙන් දාපු අබෞද්ධෙක් බුදුරජාණන්සේ යාට අත දෙන්න. ඒ කියන්නේ අර කරබැලීමේ ආතාවට තියෙන අනුග්‍රහය. ඒක නිසා මේ ඉදිරිපත් කළ තියෙන වැරදි නමුත් ඒ කාරණාව හරි හොඳයි. අපි මේ ජීවිතේ මෙතෙක් ගත්ත ඕනම තීන්දුවක් කරන් බලන්න ඒ තීන්දුව ඇරන් තියෙන ওই පහෙන්. ඒ බුදුසසුන කියනවා ඒ කාන්තේම මේ ගත්ත තීන්දුවට ගෙවන්න වෙනවා. මේ පහම කිසිසේත්ම තීන්දුව ගන්න එක නරස කරන්නේ මේව පක්ෂග්‍රාහී තීන්දුව. තීන්දුවක් ගන්න ඉස්සෙල්ලා ලෝකේ දැනගෙන ඉන්න. එතකොට ලාභයක් හම්බ වෙනවා. කවදාකවත් තීන්දුවක් ගන්න වෙන්නේ නැහැ. ධර්මය අවබෝධ කරගන්න සර කවදාකවත් තීන්දුවක් ගන්න ඕනේ ඒව ධර්මානුරූපව සිද්ධ වෙනවා. තීන්දුවක් ගන්නෙම ඔල මොට්ටලියෝ. තීන්දුවට පෙළඹෙන්නෙම බය මිනිස්සු. තීන්දුව ගැන පෙළඹෙන්නෙම තොරතුරු පක්ෂග්‍රාහී මිනිස්සු. තොරතුරු හරිනම් තීන්දුව ඉබේම මතුවෙනවා. ඉතින් ඒකට හරි ෂෝක් ඔය චංකි සූත්‍රය ඒ වගේම මට බඳකයි සංයුතනිකායෙත් එක සූත්‍රයක සඳහන් කරලා තිබුණා. මම හිතනවා අංගුත්තර නිකායේ තියෙනවායි කියලා. ඉතින් ඒක ඇත්තට මූල ධර්මයට බර ප්‍රශ්නයක්. ඉදිරිපත් කළ තියෙනවත් වැරදි මොකද තිට්ටි නිජහනක් අන්ති අරසා කරන පැත්තක් තියෙන එහෙම එකක් නෙවෙයි. මේ පහේම එකක්වත් විශ්වාස කරන්න එපා. එකක් අනිත් එකෙන් ටෙස්ට් කරන්න. ඒක අනිත් එකෙන් ටෙස්ට් කරන ඔහොම කරනකොට හරියකට එනවා කියලා ලස්සන වාක්‍ය ටිකකින් තමයි සූත්‍රය સમાપ્ત වෙන්නේ. ඊගා ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ඔබ වහන්සේ පහදා දුන්න ආකාරයට මම දැන් මෙතන මෙතන යයි සිටින ඉරියව්ව මෙනෙහි කරමින් සිටියෙමි. එවිට වටපිටාවේ ශබ්ද ඇසුණත් ඒවා පසුපස සිත නොගියේය. ආස්වාස ප්‍රස්වාස සිදුවන බව දැනුනි. එහෙත් ආස්වාසයේදී ප්‍රාස්වාසය දැයි හරිහැටි හඳුනා නොගත්ෙමි. ආස්වාසයේද ප්‍රාස්වාසය දැයි හරිහැටි හඳුනා නොගත්ෙමි. තවදුරටත් අවධානයෙන් සිටින විට සිතට ලොකු සැහැල්ලුවක් දැනුණ අතර නාස්පුඩු වලින් සිසිල් සුලං ධාරාවක් හැපීගෙන යනවා දැනුනි. එයින් එයත් ආස්වාසයේද ප්‍රාස්වාසය දැයි හඳුනා නොගත්ෙමි. කෙසේ වුවද ජීවිතයේ මෙතෙක් නොලද සැහැල්ලුවක් අත්දැකීමක් ඒ මොහොතේ දැනුනි. නමුත් ඉන්පසුව සුලං ධාරාව හෝ ආස්වාස ප්‍රාස්වාසයේද නොදැනුනි. ඉදිරියේදී කුමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න. දීර්ඝ කාලීනව භාවනාවේ යෙදීමට උපදෙස් අපේක්ෂා කරමි. එසේම දීර්ඝ කාලයක් කරනතු ඉක්මනට නිවන් දකීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දීර්ඝ කාලේ භාවනා කරන්නේ අබුද්ධෝත්පාද කාලවල. 20 ගණන් 30 ගණන් භාවනා කරන බුදුආමර කරන මේ මල් මද කුමාරියෝ රහත් වෙන්න ආසාසනයක් මේක අවුරුදු 7න් පල්ලෙහා. අපිට නම්බුවක් නැහැ මම අවුරුදු 20ක් භාවනා කරයි කියන. ඒක වස විලියජ්ජා සාසන. කරනවා නම් කඩාගෙන අනේකයි තියෙන්නේ. ඒකේ ඕක ගැන කතා කරන්න ගියොත් ගුටි කන්න වෙනවා. කෙසේ නමුත් දැන් කියන්නේ මෙච්චර කාලයක් භාවනා කරා කියලා නම්බුනාම ලබන එකනේ. කමන්නේ පව් කරනකොට හරක් මරනට වැඩිය කොහොඳයි. නමුත් මේක මේ සාසනේ බැලක් ගත්තා නම් අවුරුදු 7යි වැඩිම කියලා කියලා තියෙනවා. මේකට මම මෙන්න මෙහෙම උපමාන තුනක් දෙනවා. එතකොට මම හිතනවා සභාවට තේරෙයි කියලා. අපි ගිය පාර ඉංග්‍රීසි වැඩමුළුවට ගත්තේ ඒක. මේ දසුත්තර සූත්‍රයේ තිකනිපාත නැත්නම් පොතේ තුනේ කාණ්ඩේ ඛතමේ තයෝ ධම්මා උපාදේ තබ්බා කියලා ප්‍රශ්න සාරිපුත්‍ර සාංශය අහනවා. මහනි මේ ශාසනේ ඉපදවා ගත යුතු තුන මොකක්ද කියලා. දැන් අපි මේ හතේ පොතේ දැන් අහන ඉපදවා ගත යුතු හත මොකක්ද කියලානේ. ඒ වගේ තුනේ පොතේ දෙවෙනි ප්‍රශ්නේ. ඛතමේ තයෝ ධම්මා උපාදේ. තයෝ සමාධි. උත්තරේ තමයි සමාධි තුන. ඛතමේ තයෝ. සවිතක්ක සවිචාර සමාධි අවිතක්ක ਵਿਚාරමත්ත සමාධි අවිතක්ක අවිචාර සමාධි. ඇවැත්නේ අරමුණ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණේ හිත පවත්තන සමාධියක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්ලාම් භාවනාවට බහිනකොට ආස්වාසය ආස්වාසයෙන් ප්‍රසවාසය ප්‍රසවාසය වශයෙන්. එහෙම එහෙම කරකට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණ පිරිමැද මැද පිටිමැද මැද මං ඉන්නේ අරමුණේ කියලා දැනගන්න ගෙට ගෙවදින සමාධියක උපචාර සමාධියක් වගේ. ඊට පස්සේ එනවා සමාධියක් මෙනෙහි කරන්න ඕනේ. හැබැයි මම අරමුණේ ඉන්න බව දන්නවා. අවිතක්ක ਵਿਚාර මත්ත සමාධි විචාර බුද්ධිය කියනවා මං පිට නෑ වර්තමානයේ ඉන්නේ. මං ඉන්නේ අරමුණේ කියලා. එතකොටත් තමයි ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරේ නැතුවට මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා දැනගන්න පුළුවන්. ඒ වෙනද මම බිම්බිම හැකිලිම නෙවෙයි ඉන්නේ ආස්වාස් ප්‍රසවාස කියලා දැනගන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදිමින් කියලා දැනගන්න පුළුවන්. හැබැයි මෙනෙහි කරන්නේ නැහැ. ඒක අර්ථ වැඩිය හොඳයි. තුන්වෙනි වෙනවා සමාධියක් අවිතක්ක අවිචාර සමාධි කියලා මේ විචාර බුද්ධිය මට කියන්නේ මේක ආනාපානෙද ආස්වාසේද ප්‍රසවාසේද කියලා කියන්නේත් නැහැ. ඒත් මම දන්නවා ආස්වාස ප්‍රසවාසේ ඉන්නවයි කියලා. ඒක අර ආස්වාස ප්‍රසවාස වෙන්කොට දැනගන්න සමාධිය ඉක්මුවාට පස්සේ විශ්වාසය තුලින් එන සමාධියක්. ඊට පස්සේ දැනගන්න ඕනේ මම දන්නවා මම ඉඳගෙන ඉන්නේ. මම ඉන්නේ සතිය කඩාගෙන නෙවෙයි. මම ඉන්නේ ආනාපානෙ ඇතුළට ගිහිල්ලා දෙකේ වෙනස නොදැනෙන වෙලාවට කියලා. දැන් මේ වෙලාවේ ආයෙ අරක වෙන් කරලා ඉල්ලන්න යන්න එපා. ආයෙ මෙනෙහි කරන්න යන්න එපා. මෙනෙහි කරපු ගමන් ආයෙ සමාධිය ඕලාරික වෙනවා. අමු වෙනවා. ඉදෙන බතරේ අල්ලතරයක් කරනවා වගේ. ඉතින් මේ මත්තන් තුන දන්නේ නැති වුණොත් යෝගාවචරය වාහනේ ගියර් හතර දන්නේ නැතුව টොප් එකේ ඉඳලා කෙලින්ම ෆස්ට් එකට දැම්මා වගේ වෙනවා. ඒ වගේම ඉස්සරහට යන වාහනේ කෙලින්ම රිවර්ස් ගියර් දැම්මොත් ගියර් බොක්ස් එක ගලව වැටෙනවා බිමට. මොකද ඒක දාන්න ඕනේ. ඒක දැම්මට පස්සේ දෙක, දෙක දැම්මට පස්සේ තුන, තුන පස්සේ ආයෙ එනවනම් දෙකට ඇවිල්ලා එන්න ඕනේ. අපි එහෙම නැහැ. අපි අර දන්නේ නැතිකම ඒකයි සාරිපුත්තු සාංශේ මතක් කරන සමාධි જાති තුනක් තියෙනවා. මෙනෙහි කරමින් අරමුණ දැනගන්න සමාධිය. මෙනෙහි නොකරමින් අරමුණ දැනගන්න සමාධිය. මෙනෙහි කරන්නේත් නැහැ, අරමුණේ ඉන්න බව දන්නේත් නැහැ. හැබැයි දන්නවා ඒ ඔක්කොම ඉක්මවලා අරමුණ ගෙවන් වෙලා දැන් තියෙනවා. අරමුණ වල ආඩ්‍යවත් නැහැ. ඉතින් අර අතරින් පැතරින් සතිය කැඩෙන එකට මේක අවුලක් වෙනවා. සත්‍ය අඛණ්ඩ ධාරාවකට යනවා නම් යාට තේරෙනවා මේ සමාධි තුන මූල ධර්ම වශයෙන්මුත් අපිට උගන්ලා තියෙනවා. අත්දැකීමනුත් තියෙනවා. ඒ නිසා අරමුණ ආස්වාස් ප්‍රසවාස වෙන් කර ගන්න බැරි වුණත් මම දැන් ඉන්නේ ආනාපාන බව දන්නෝ. මේක අහම්බයක් නෙවෙන බව දන්නෝ. ප්‍රතිපදාවේ දියුණුවක් බව දන්නෝ. කෙලස් කෙවීමක් බව දන්නවනම් ඒකට හේමම ටිකට ටිකට යන්න ආරිනවා. ඉතින් මම දැකලා තියෙන විතර හුඟෝ දෙනෙක් ඒ විදිහට අරමුණ ගෙවම් කරගෙන යනකොට එයා හිතන සමාධිය කැඩිලා සතිය කැඩිලා කියලා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලන්න යනවා. එහෙම නැත්නම් මට හරියන්නේ මට ආනපානේ හරියන්නේ කියලා සලුවක සාදාලා නැගිටලා යනවා. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. මේ හතරම මායя. මේ හතරම කෙලෙස්. එක්කෙනෙක්වත් නැහැ මේ ස්පර්ශදේ මේකට අහුවෙච්ච නැති කට්ටියට. හැබැයි අහුුණයි කියලා ලකුණු කැපෙන්නේ නැහැ. අහුවෙලා පිළියම දැනගෙන ඉදිරියට යන්න ඕනේ ඒත් එක සැරයක් ගිහිල්ලා බෑ. ලක්ෂ වාරයක් කරන්න ඕනේ. ආයසරයක් සමාධිය ආවේ නැත්නම් ආයසරයක් පළවෙනි පන්තියේ ළමෙක් වගේ මෙනෙහි කරන්නත් කැමති වෙනවා. මෙනෙහි කරගෙන කරගෙන යනකොට මෙනෙහි නොකර ගන්න පුළුවන් නම් මෙනෙහි කිරීම හලන්න දැනගන්න ඕන. ඊට පස්සේ දැනුමත් නැති වුණා ඒකත් වෙන්නේ ප්‍රගමන මාර්ගයේදී දන්නවනම් දැනුම නැතුණොත් ප්‍රශ්නයක් නැහැ. මොකද ආනපන නෙවෙන්නේ නිවන කියන්නේ. ආනපන තලන්න ඕනේ. নিকමට හිතනද අන්තිමට අපි මේ සියල්ලට ප්‍රයෝජන ගන්න සතියත් හලන්න වෙනවයි කියලා දැනගන්න උනොත් මොකද වෙන්නේ භාවනාවේදී. මේ වඩ සියල්ලටම උදව් වෙන මේ සතියත් මේ සම්මා සතියත් මාර්ග සතියත් හලන්න වෙනවා. බුද්ධ ඥානසේ සඳහන් කරනවා ධම්මෝපි වෝ භික්කවේ පහතබ්බා පගේව ධම්මෝ මහන්නේ මේ තාම ආයාසයෙන් මේ රැස් කරන මේ ධර්මයත් උඹට අතාරින්න වෙනවා. අධර්මයේ ගැන කුමන කතාවද කියලා. අපිට මේ බදාගෙන යන්න කියලා නෙමෙයි කියන්නේ. ඉතින් ඒක නිසා ඒව හැලෙනකොට අපි වඩලනද ධර්ම විතක්ක ਵਿਚාර කරන බොහොම අමාරු පුරුදු කරන උපකරණ දෙය. ඒක හලන්න ඕනේ. ඉතින් හැලුවේ නැත්නම් අපි උපකරණ වලට දාස වෙනවා. ඒ නිසා මේ වගේ යනකොට ආනපනෙ නොදැනී හැබැයි Tamanට හිත දෙන්න බෑ මම පැටලිලා ආනපනෙ නැති වුණා නෑ. එයා දැනගන්න ඕනේ ඒ පහු කරගෙන පහු කරන යන දේවල් ඉස්සත තරම් විසිතුරු නැති වුණාට සති ධාරාව තියෙනවනම් සැක කරන්නේ නැතුව අපපටිපණිතාවය කියලා ඉන්නේ උරිසට උඩින් පිටිපස්ස බලන්න එපයි කියලා කියන බුදුහාම. ඇරලා බලන්න එපා අපපටිවාණි අසන්තුප්ති සතුට වෙන්නත් ඒවා වැඩි ඉවරයි කියලා. ඉදිරිය බලනකොට මේ වගේ මත්තම් බණින්න තියෙනවා. ඒ හැම දෙයකම තියෙන්නේ අපි ළඟ තියෙන මේ උපකරණ ටිකත් අතහැරීම. අපි ගත්ත මේ ධානාංගත් අතහැරීම. අරමුණක් තුනී වීම. අරමුණක් ගෙවන් කිරීම. ඉතින් ඒක ඇඟ හීතල කරනවා. ඇඟ නිකන් මේ වක්කාර කරනවා. ඇඟ නිකන් මත් කරනවා. මොකද මේ තාක්කල්ම රැස් කරපෙකනේ කරේ. ගොඩ ගහපෙකනේ කරේ. දැන් අඩු ගානේ ගොඩ ගහ අයින් කරන්න අතරගත්ත සවලත් ගෙවලා දාන. විසි කරන්න ගත්ත සවලත් ඒකත් විසිකොල දාන. ඉතින් පේන්නේ හරියට ಗುಣමක් කතාවක් වගේ. මේ වැඩේට ගත්ත දේ අතහරිනවා. නමුත් ඒකට තමයි විමුක්ති රසයක් මේකේ තියෙන්නේ. ඒ උපකරණ උපකරණ ප්‍රයෝජනේ විතරයි. ඉන්හිහාට දෙයක් නැහැ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක තියෙන තාක්කල් අපි දන්නා සමත භාවනාදී පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානටවත් යන්න බෑ. දෙවෙනි ධ්‍යානට යනකොට විතක් විතර හැරෙන්න ඕන. ඒ සඳහා ප්‍රීතිය අපි මුල් කරගන්නවා. තුන්වෙනි ධ්‍යානට යනකොට ප්‍රීතියත් අතාරින්න. හතරවෙනි ධ්‍යානට යනකොට සුඛයත් අතාරින්න. ඉතින් ඒක බොහොම සාදරයෙන් ආදරයෙන් තනවා වඩාගත් ධර්ම. ඉතින් ඒක අතාරින එක ඇහැලේපොළ කුමාරියාමි අර තමන්ගේම දරුවා වනේලාලා කොටනවා කියලා කතාවක් තියෙනවා. අමාරුයි ඒක. තමන්ගේම බබා වනේ දාලා කොටන්න කියන රජුරු. දරුවෝ බලහන් ඉඳද්දි කපනවා. ඒගොල්ලෝ යම් මණ්ඩිතලේ දාලා මරනවා. වැවේ දාලා මරනවා. ඒ නිසා බුදුහාමුදුරෝ කියලා තියෙනවා නිවන් දකින්න ඉතලා අම්මයි තාත්තයි මරන්න බැරි කාට නිවන් දකින්න බෑ. ඉතින් කට්ටියට එනවා heart attack. අර දීයර තියෙන පෙත්ත තියාගන්න ඕනේ. මේ බුදුහාමුදුරෝ එහෙම කියලා තියෙනවා. බුදුහාමුදුරෝ කියලා තියෙනවා අම්මා කියන්නේ තෘෂ්ණාව, තාත්තා කියන්නේ අවිද්‍යාව. අම්මා තාත්තා බැරි බලන්න බැරි කාට නිවන් දකින්න බෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා තෝගේ අම්මටයි තාත්තටයි වෛර කරන්න බැන්නම් තෝ කවදාවත් මගේ ශ්‍රාවකෙක් නෙවෙයි කියලා. ඒකට ලෝකයා බනිනවා. වහිනගෙන සාමී කුමාරයා මෙහෙමත් කියනවාද කියලා. බුදුහාමුදුරුවෝ කෙලින්ම කියනවා අම්මා තාත්තා බලන්න බැරි එකාට නිවන් දකින්න බෑ කියලා. ඉතින් ඒ නිසා අර කට්ටියට නිකන් ඇඟ හීස් දාඩිය දාන්න පටන් අර ගන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා මම කිව්වනම් මට ගහන්න තිබ්බා. මම කරන්නේ අර කොත කටපාඩම් කරන ඇවිල්ලා කියනවා අන්න ලොක්කා ඉන්නවා ගිහිල්ලා අහගන්න මම නෑ තියෙන නිසා මේ විතක්ක ਵਿਚාර හැලෙනකොට සෞඛ්‍ය සම්පන්නව හැලෙන වෙලාවක් තියෙනවා මෝඩකමට හැරෙන වෙලාවක් තියෙනවා. අන්න ඒ දෙකේ මේක සෞඛ්‍ය සම්පන්න එක කියලා හිතලයි මම කතා කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා හා සාකච්ඡා තුළ සතිය දියුණු කිරීම පිළිබඳ නිතර අවධාරණය කළා. මේ භාවනා වැඩමුළුවේ අරමුණ සතිය දියුණු කිරීමට මඟ පෙන්වීමද සමාධියට මඟ පෙන්වීමද නැතහොත් මේ දෙකෙහිම දියුණුවට මඟ පෙන්වීමදයි පැහැදිලි කර දෙන්න. මේක මම හිතන්නේ පළවෙනියෙන්ම කමටහන වර්ධා ඉස්සල්ලාම මතක් කරන්න මේක සතිය පිහිටීමේ කඳ උරක් කිය. පහදලි සුද්දයි මං ඊයේ ගියා. පිටිවින් අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේලා හම්බෙන්න ලංකාවෙම ඇවිල්ලා හිටියා 27 නමක් 21 නමක් ඇවිල්ලා හිටියා. ඉතින් බොහොම තෙදවන්තයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් ඇවිල්ලා හිටියා. ඉතින් කතා කරලා අපි විනාඩි 25ක් ගත්ත සාකච්ඡාවකට. ඒ ශාන්තිලා ඇත්තටම සක්මන් ටිකක් කරා පරියන්කේ ටිකක් කරා සාකච්ඡාට ගියාට පස්සේ පළවෙනි ප්‍රශ්නේ ඉස්සරහාම හිටපු ස්වාමීන් වහන්සේ ඇහුවේ ඒ ශාන්තිකව ශාන්ති මම ගොඩාක් කලකට භාවනා කරන්න උත්සාහ කරා කවදාකවත් හිත එකඟ වෙන්නේ නැහැ මම විවිධ ක්‍රම උත්සාහ කරා ඒක නිසා මම ඔබ වහන්සේගෙන් අහනවා මේකට උත්තරේ මොකද්ද කියලා මම කෝයි භාවනා කරුවොත් අවුල් වෙනවා සතිය පිහිටෙව්වොත් අවුල් වෙන්නේ නැහැ භාවනාවයි සතියයි දෙක වෙන් කරන එක විතරයි මම කරන්නේ මම භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ කරපු ගාම විශාල මාත්‍රකාට දොර ඇරෙනවා කක්ක ගොඩයි. සතිය කිව්වහම එක නූල් පටයි තියෙන්නේ. ඒකෙන් ගියාට පස්සේ කැමැති නම් පස්සේ භාවනා කරන්න. ඒක නිසා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ පුදුම निराවුල්. මොකද හේතුව මම බුද්ධ ආගෙන් කියන්නෙත් නැහැ. භාවනා කියන්නෙත් නැහැ. සමාධියත් නැහැ. සතිය මොකුත් ඉල්ලන්නෙත් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් පුළුවන් තරම් සතියෙන් ඉන්න කියලා විස්තර කරාට පස්සේ මම දන්නේ ඒ ශාංශේ බාරගත්තද කියලා. ඉතින් ඒක මම මේ වැඩමුළු 143ක් තියලා තවත් කියන්නේ ඉච්චරයි. මේ භාවනා කරනවා කියන වචනය පොඩ පැත්තකට තියලා සතිය පිහිටුණා කියන වචනේ ගන්න. ඒකට මම එදා කිව්ව විදිහට අපි සතිපාසලේ පොඩි ළමයින්ට කවදාවත් භාවනාව සක්මන මොකුත් කියන්නේ නැහැ. අපි කියන ඉඳගෙන සතිය පිහිටවීම, ඇවිදිමින් සතිය පිහිටවීම, එදින්දා වැඩ කරන සතිය පිහිටවීම, සති ක්‍රීඩා සහ සතිය කියන්නේ මොකද්ද? පන්ති පාඩම් පහයි සඳංගාරුවාද බදාද පහත් පොතක් දෙනවා. ඉතින් අර ගාල්ලේ ටීචර් කෙනෙක් ගිහිල්ලා ළමයට කියලා දෙනකොට හොඳට වාඩි වෙලා. දැන් සක්මන් කරනකොට මේ ඇවිදිනේකට සතේ පිටරන ඕ ඔය ටීචර් කියන්නේ සක්මන් භාවනා කියන්නේ කියලා පොඩි එකා කියනවා. ටීචර් කියන්නේ වචන පාවිච්චි කරන ඇවිදිනකොට සතිය පිටවන. වමේ දකුණේ. ඒ ළමයා කිව්වලු ආ ඔය ටීචර් උගන්වන දන්නේ සක්මන් භාවනානේ කියලා. ඔයාට ඒක තේිනවා එහෙම කරන්නේ හැබැයි භාවනා කියන වචන පාවිච්චි කරන විතර කමක් නැහැ. මෙතන හරි විශාල පරිවර්තනයක් තියෙනවා. අපි මෙතෙන් දුගන්නන්නේ තන්නේ කර බිඳුවේ ඉලක්කම විතරයි. 1 2 3 4 ඕගොල්ලෝ දාගන්න. මේ බිඳුවට බසගත්තට පස්සේ ඕන දෙයක් කරතයි. ඒ නිසා මේ ප්‍රශ්නට ඍජු උත්තරයක් තියෙනවා. අපි නිසන් වලින් කරන්නේ සත්‍ය විතරයි. ඊට එහා යන ඕන දෙයකට අපි ඒ යෝගාවචරයගේ මන අපිට ඉඩ දෙනවා. නැත්නම් පුළුවන් තරම් කියනවා කොහේ ගියත් එක දෙක තුන නැත්නම් බිඳුවට බස ගන්න දන්නවනම් ඕන තැනකට යන්න පුළුවන්. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඒ එකතු කිරීම වෙනුවට මොකක්වත් නැති පදනමට හිත ගන්න පුළුවන් නම් බිඳුවට ඔක්කොම අපි සමානයි. භාවනා කියන වචනේ ගිය ගමන් අපි ආගම් වශයෙන් පටලවා ගන්නවා සමත වශයෙන් පටලවා ගන්නවා විපස්සනා වශයෙන් පටලවා ගන්නවා සතිය මොනම දෙයක්වත් ගණන් ගන්න. සතිය දෙකටම ඔක්කොටම අවශ්‍ය කරන පදනම පදට්ටහනේ පාදම සකස් කරලා දෙනවා මිසක් ඉන්නේ නෑ මේ යෝගාවචරික රුචි අරුචි වලට අත දෙන්න. ඒ නිසා මේකට අපි කියනවා බොහොම ආඩම්බරෙන් කියනවා නැවත නැවතත් නිර්වචනය කරනවා. මේ මුළු වැඩපිළිවෙලෙම අපි කරන්නේ අනිත් ඔක්කොගෙම පුළුවන් තරම් සතිය වෙන් කරලා සතිය කියන්නේ මේකයි කියලා හඳුලා දෙන එක පමණයි. දෙවෙනි ප්‍රශ්නය භාවනාව දියුණු කර ගැනීමට හැම දිනාටම කර්මස්ථානයක් වශයෙන් ආනාපාන සතිය ගැලපෙනවාද වෙනත් භාවනා කර්මස්ථාන වරහන් ඇතුලේ තියෙනවා චරිතානුකූල අවශ්‍ය නොවේදයි පැහැදිලි කර දෙන්නේ නම් මැනවි ඔය මම ඉස්සල්ලා මේ හිටෙනකොට ආවේ ප්‍රනාන්දු මහත්තයා විරකෝ මහත්තයයි එක මම දන්නේ මම ඔය මොනවක්වත් දන්නේ මට ඔය පොඩ්ඩක් සතිය පුරුදු කරලා තිබුණා ඉතින් කතා කරලා ඉවරන පස්සේ ලොකු සාංශින් ඇහුවා මේ විරකෝ මහත්තයාගේ නැහැ වීරක මහත්තයා අපිට පාළි උගන්වපු එකනා BPS එකේ හිටිය වයස්ක මහත්තයෙක්. ඒ මහත්තයා කිව්වා සානස කර්මස්ථාන 40ක් තියෙනවා. අපි මේ කර්මස්ථාන 40න් කෝකින්ද පටන් ගන්න කියලා. දැන් ලොකු සංසයෙන් ආනේ දැන් මහත් ඉන්නවා ප්‍රනන්දු මහත්තයත් ඉන්නවා. ඒ ලොකු සංසය කිව්වා ඉතින් 40ක් නම් තියෙනවා තමයි මහත්මයා මහත්තයා දැන් මොකද්ද කරන්නේ? නෑ මම තාම පටන් අරගත්තේ නෑ. ඒක නිසා මහත්මයා ගොඩ ඉඳලා නැව් පෙරලන්න බෑ. මුඛකින් හරි පටන් ගන්න ඕනේ. එතකොට මම කියලා දෙන්නම් පාර්තා මේ 40ක් තියේදී එකක්වත් කරලා නැතුව දැන් ගොඩේ ඉඳලා අහනවා මොකද්ද කරන්නේ කියලා. ගොඩේ ඉඳලා නැව පෙරලන්න බෑ මාත්‍යෝ. මොකක් හරි කරන්න. කරලා බලන්න අත්දැකීම කියන්නේ එතකොට ඔන්න හිතා ගන්න පුළුවන්. එහෙම නැතුව මේ සමඩහන් 60 70ක් තියෙනවා කියලා. එහෙනම් මේ දොඩංගොඩ බදාගත්තා වගේ බදාගත්තට එකක්වත් අහුවෙන්නේ නැහැ නේ. එකක් අතින් ගන්න. ඒකල කියන්න මේ Tamanda හරියන්නේ මේ සරලෝකවාසී සියල්ලන්ටම හරියන සමත භාවනාව හෝ විපස්සනා කියලා දෙන්න යන්න. මතු බුදු වෙන මෛත්‍රී ආමුදු ආමකන් ඉන්න. ඒක කරන්න බෑ. Taman කරලා බලන්න Tamanda හරියන එක. ඒකේ අත්දැකීම දුන්නට පස්සේ නම් කුණා යන්න හදන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා කී හැකි. මේ මේව තමයි මෝඩ ධර්ම ප්‍රශ්න. අපි භාවනා මධ්‍යස්ථානකේ නේ හතරවෙනි දවසේ. සතිය පිරිත් කෙරුවද මොකද්ද කරු භාවනාව? මොකද්ද වැටුනේ කියලා මොකක්වත් නැති කියනවා සීළු ලෝකවාසී ඔක්කොටම ආනපාන දුන්නොත් අපි නිදහස්ද? ලෝකයා භාවනා කරන්නේ පිස්සු මන් දන්නවනේ ලෝකයා කවුද කියලා. මාත් සැහෙන්න වයසයි ඔයගොල්ලෝ අපි. ඔය එකෙකුට භාවනා කරන්න ඕනේ. අපි මොකටද මේ <laughs> භාවනා කරන්නේ නැති උන්ට මේ කමට අංශුද්ධ කරන්නේ යන්නේ. ඒකෙන් කෝකෙන් පටන් ගන්නද කියලා කියන කෝකෙන් පටන් ගත්තත් වැරදි නෑ. පටන් ගත්ත එක මොකද්ද කියන්නේ? මොකද්ද අත්දැකීම කියන්නේ? එතකොට අපිට මාතෘකාවක් තියෙනවා සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් මේවට කියන්න තියෙන ගොඩ ඉඳලා නැව් පෙරලන්න හදනවා කියන්නේ. නැව් පෙරලන්න බෑ ගොඩට තියා වතුර බැස්සත් බෑ නැව් පෙරලන්න ඒත් තමයි. ඉතින් ඒ ඉස්සල බහින්න. බහලා තමන්ගේ අත්දැකීමත් ඒක දාන්න. ඒකට බුදුරජාණන් කියන්නේ අපි ක්‍රියාවාදී, කර්මවාදී. ගොඩ ඉඳලා මූලධර්ම හදන්න යන්නේ. අපි ක්‍රියා බහැලා තියෙන්නේ. කර්මවාදී වැඩ කරලා තියෙන්නේ. ඒකල තමයි අපි කතා කරන්නේ. එහෙම නැතු මේ ඔක්කොටම හරියයි. මේ කම්මට ආහන කරන්න මෙහෙම කරනකොට ඔක්කොටම හරියයි කියලා අද්දෙක උස්සලා වරන් දෙන්න. ඒක කරන්න බෑ නිසා මේ වගේ වැඩමුළුවට ආවට පස්සේ කරුණා කරලා මම අර ඉස්සලා කියපු විදිහට ඒක තමයි පැටලෙනදී අලුතෙන්ම සංඝවංශනමක් කරන බාර ගත්තොත් රිට්‍රීට් ඕගනයිසර් ආ ගියේ නැත්තම් එයාට මේ තොරතුරු යන්නේ නැහැ. Tamange භාවනා අත්දැකීම විතරයි කමඨාන් සුද්ධ කිරීම වාර්තාවට වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් මේ අල්ලපු gedara තියෙන ප්‍රශ්නයි ලෝකේ තියෙන ප්‍රශ්නයි මේකට ගණ්ඩ ගියොත් ඒ කාලේ වටනකම නැති වෙනවා. අනිත් 40 50ක් ඔළුව වෙන පැත්තකට හැරෙනවානේ. ඒක නිසා ප්‍රශ්න කරන ගෞරවයක් වශයෙන් මම මේ උත්තර දුන්නට මේ ප්‍රශ්න තෝරලා අයින් කළ යුතු ප්‍රශ්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්ස මූලික කමඨහනේ පරහන් ඇතුලේ තියෙන ආනාපාන සතිය කියලා විනාඩි 20ක් පමණ සිහිය පිහිටුවමින් ඉන්න අතර වරින් වර වේදනාවන්ට සිත යොමු වේ. වරහන් ඇතුලේ තියෙනවා පාදයේ කොන්දේ. ආදී ඒ දෙසට සිහිය යොමු කරන විට වේදනාව තුල සිත හොඳින් බැසගනි. වෙනත් අරමුණක් සමග විසිරෙන්නටද නොබලයි. එවිට ඒ වේදනාවද දිය වී යන්නාක් මෙන් දැනේ. විටක අධික රත් බවක් යටිපතුල් මත දැනේ. පාදයන් තද ගතියටද දැනේ. ඒ සමග තව තවත් වේදනාවන් විමසද්දී වේදනාව පවතින තැන්වල සංඥා පෙනේ. නැවත පර්යංකයට වාඩි වූ තැන කයට සිත යොමු කරන විට කයෙහිගත් සංඥාවට සිත යොමු කර බලන විට වේදනාව පවතින තැන් වේදනාව හැටියටත් සංඥා හැටියටත් වේගෙන් වේගෙන් බිඳි බිඳි යෑම් පෙනේ. පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. මේක අපි ඊයේ කතා කරපු විදිහට කය වේදනාවක් ඇවිල්ලා මේකේ තමයි සතිය තියෙන කියලා දන්නවනම් ඒ කෙනාට දැනගන්න පුළුවන් ඒ වෙලාවේ ලෝකයක් ගම්තොටවල වල තියෙන දේවල් පිළිබඳව අසහනෙ මගේ හිතේ නැහැ. අරණ්‍යයක් ප්‍රශ්න නැහැ. තියෙන්නේ කය හා සම්බන්ධ ප්‍රශ්න ටික විතරයි. ඒකෙදි ලොකු ජයග්‍රහණ නැත්නම් ලෝකයක් ප්‍රශ්න පිළිබඳව මගේ කරදර වලින් මං ශූන්‍යයි. අරණ්‍යයක් පිළිබඳව තියෙන ප්‍රශ්නුනේ ශූන්‍යයි. ප්‍රශ්නම ගැත් තියෙන එක කයේ තියෙන. ඒක දරතයක්. ඒක අසහනයක්. නමුත් ඒකේ සතියේ තියෙන බව දන්න බව ප්‍රමෝදයක්. එතකොට මේ වේදනාව වේදනාවක් නෙවෙයි ඒක මේ සතිය පිනන කුණ්‍යක් බාටපත් වෙනවා. සතිය පිනවන අරමුණක් පාටපත් වෙනවා. නිමිත්තක් පාටපත් වෙනවා. ඉතින් ඒ විදිහට වේදනාව තියා බලනකොට වේදනාව තියා තරහින් නෙවෙයි බලන්නේ. එතකොට වේදනාව මුලමඳාක දැක් ගන්න පුළුවන්. එතකොට වේදනාවම සංඥාවක් වශයෙන් පෙන්නනවා. මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද ආදී වශයෙන් ওই වේදනාව වගේම වේදනාව පිළිබඳ තියෙන සංඥාත් බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. හැම දුක් වේදනාවම ඉවර වෙන්නේ සුඛයෙන්. හැම සුඛ වේදනාවක් කියන්නේ දුකෙන්. ඒක සම්මත දෙයක්. ඉතින් මේ බලාන මේක සුඛ වේදනා කියලා බලානිනකොට ඒක ගෙවෙනකොට දුකක්. දුක් වේදනාත් කියලා බලන එක ගෙවෙනකොට සුඛයක්. ඉතින් මේවා පටල වෙන සුරුසූප ශීඝ්‍රයෙන් එන්න පටන් ගන්නවා. ඒතකොට යෝගාවචරය තේිනවා දැන් මේක අල්ලගෙන දැන් හිත වේදනා සංඥා දෙකේ තමයි ගත කරන්නේ කියලා. ඉතින් ඒක සතිය හොඳට දිගට පවතින බවට ලකුණක්. ඉතින් උඟ වෙලාවට ඒක උඟ දෙනෙක් කරදරයකට ගන්නවා මේ වේදනා පැමිණීම. නමුත් පැමිණීම අරමුණක් පැමිණීමක්. සංඥාවක් පාටපත් වීමක් වේදනාවෙන් සංඥාවට මාරු වෙනවා විතරක් නෙවෙයි මේ වේදනා සංඥා කියන දෙකම රූපාරමණයට වැඩිය බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එක. ඒක සන්තතියක් ඒක ගොජයක් වෙනස් වෙන සුළුයි. ඒ නිසා ඒක ගැන ගත්ත මේ ගත්ත විනිශ්චය තව ටිකකින් වෙනස් වෙනවා. චපලයි. සැප කියලා කියවට දුක් වෙනවා. දුක කියවන සැප වෙනවා. ඝන පහළව තිබුණ දේ විනිවිද පේන්න පටන් ගන්නවා. විනිවිද පේන දේ ඝන පහළ වෙන්න පටන් ගන්නවා. ආන්න ඒක දිගේ ඉන්නකොට රූපාරම්මණයකට ඉන්නවට වඩා භාවනා බොහොම උත්සන්නයි. භාවනා බොහොම ආසන්නයි. මේක කරදරයකට ගන්න නැතුව මේ රූපයක් ගෙවම් කරලා මේ නාමයකට මං හිත ආවේ මට ඕනවට නෙවෙයි. භවනා යම් මට්ටමකට දිනුනාට පස්සේ. මේ නාමයක් හරහා බලනකොට ඒක ඇතිවීම නැතිවීම වේගය රූපෙට වැඩිය වැඩි. ඒ නිසා ඒක බොහොම කාර්ය බහුල නැත්නම් කාර්ය බහුල නෙවෙයි. සිද්ධි බහුල චිත්‍රපටියක් බලනවා. අර නිකාම නිකම් පාළු දර්ශනයක් බල බල ඉන්න වගේ නෙවෙයි. සිද්ධි බහුල චිත්‍රයක් බලනවා වගේ මේක දැනගෙන යෝගාවතර යනවනම් ඇතිවීම නැතිවීම දෙක දැකීමට වඩා සුදුසු පරිසරයක් තියෙනවා වේදනා සංඥා හරහා රූපෙට වඩා. හැබැයි රූපෙන් ඇති කරගත්ත සති සමාධි හරහා තමයි මේකට එන්නේ. ඒ නිසා යෝගාවචරයා වේදනාවට ප්‍රතික්‍රියා නොකරන වේදනාවට නදකින් නොකියන වාතාවරණය සකස් කරනවා කියන එක ලේසි නෑ. මොකද මුළු මානවයම අද දුක් වේදනා වයින් කළ සැප වේදනා කොහෙන ක්‍රියාවලියක මේ ගත කරන්නේ. මේ දිග සම්බරව බාර ගන්න රෙමතිනේ. අද මුළු තින තාක්ෂණයයි, දේශපාලනයයි, සමාජ ආර්ථික ධර්මයි සේරම කරන දන්නේ සැප වේදනා ගණ්ඩායි. ඒසර දුකට වෛර කිරීමක් නෙමෙතන තියෙන්නේ. Tamange වලිග හපාගෙන කෑමක් නෙ තියෙන්නේ. වේදනාව කියලා බලනකොට බලන්නේ සැප වේදනාවත් වේදනාවත් දුක් වේදනාවත් වේදනාව සැප දුක් කියන විශේෂණ පද දෙක තිබුණට විඳීමක් තියෙන්නේ මෙතන. ඒ මම දැන් රූපයක් නෙවෙයි. මේ විඳීමක් තියෙන. ඒ විඳීම අරකින් මේකෙන් අහිං වෙන් කරගන්නෙත් සංඥාව හරහා. මේ විඳීම සහ මේ සංඥාව හරිම චපලයි. ආශේ වලාකුලක් වගේ කැහැඩයක් නැහැ. පාවි පාවි තියෙන එක තැනක ඉන්න බෑ. ආන්න එක දිහා බැලුවොත් මේක ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේක සාමාන්‍යයෙන් ਸਰුවචනංශය විස්තර කරන්නේ වේදනාන් පස්සනා කොටසේ අපි කතා කරපු පීචි පටිසංවේදී සුඛ පටිසංවේදී දෙක ගියාට පස්සේ එහෙම නැත්නම් පසම්බයං පසම්බයං කියන්නේ ඉතල චිත්ත සංකාර කියලා තමයි මේකට කියන්නේ. වේදනා සංඥා දෙකට කියන්නේ චිත්ත සංකාර කියලා. කාය සංකාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස. වචී සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. දැන් මෙතන කියන්නේ චිත්ත සංකාර මේ චිත්ත සංකාර දෙක බලපුවහම පේනවා එයා මේ යටි තට්ටුවේ වැඩ කරන උඩ පේන්නේ නැහැ. උඩ හොඳට වැඩ කෙරුවට පස්සේ තමයි මේක පේන්නේ. එයා සම්පූර්ණ න්‍යාය ධර්මයකට වැඩ කරන්නේ. ධර්ම න්‍යායයකට වැඩ කරන්නේ. මං කියන දේ අහන්නේ ඒ බලන එක මාව නිෂේධනය කරන සුළුයි. මාව පච කරන සුළුයි. මට විදාහක බලේ නැති කරන සුළුයි. මම මේකේ ගෙහිමියා නෙවෙයි. හැබැයි ගැඹුරු ධර්මයක් පෙන්වනවා. ඒ නිසා ඒක බලන්න කැමති නම් පමණක් ඒ උදේවයි කියන නැත්තම් වහ ඇති වී නැති තත්ත්වය දැක් ගන්න පුළුවන්. හුඟ දෙනෙක් ඒක පේන්නේ Taman ඉන්න ගේ වේවුලන කොට වගේ. භූමිකම්පාවකට ලක් වුණා වගේ. සහලවන වෙලාවකට එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට සූදානම් වෙලා යන්න පුළුවන් නම් ඒක භවනායේ ලොකු දියුණුවක් කියලා කියන්න පුළුවන්. ඒක නිසා මුලින් මුලින් ඇති කරගත්තේ කියන ගැම්මෙන් එන එකක්. මේ විදිහට පේන වෙලාවට වැඩි වේලාවක් ඒ කම්පන චංචල වේගයේ දිහා ඒ ඒ කියන සම්තතිය දිහා ඒ තියෙන ගොජේ දිහා බලන හිටියොත් ඒ යෝගාවචරයේ ඒ තාක් චිත්ත ප්‍රවෘත්ති පිරිසිදුයි. කෙලසිලා නැහැ. තියාගෙන ඉන්න හරි අමාරුයි. ඒක හරියට මේ ඇල්ලොතර බොනවා වගේ. ඒ නිසා අපි ආර්දනා කරු මේ කෙනාට මේ වගේ ආවොත් වහ ඇති වෙන නැති වෙන ගතිය මේක භාවනාවේ දියුණුවක් ප්‍රගතියක් කියලා වැඩි වේලාවක් බලන්නට හිත සකස් කරගන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී කිසිඳු චේතනාවකින් තොරව මනස දෙස බලා සිටියෙමි. සිතවිලි ඉපදීම නැතිවීම ටික වේලාවකින් අඩුවිය. සතියෙන් ඉන්නා විට සිතවිලි ඒම නැතිවිය. අතරින් පතර සතිය නැති විට සිතවිලි පැමිණියද නැවත සතියේ පිහිටන විට සිත නිසලව පැයක් පමණ භාවනා කෙලිමි. පුරා ඇඟ පුරා හිරිවැටීමක්ද ශරීරය නොදැනෙන ආකාරයක්ද අත්විඳෙමි. පිටත ගිය සිත ආපසු පැමිණි විට සතුටක් හෝ පසුතැවීමක් අත් නොදැක්කෙමි. මෙය ඉදිරියට ප්‍රගුණ කළ යුත්තේ කෙසේද? ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ ආ කියන්නයි රෙද්දාස්සේ දාගනින්නෙන් තමයි මේ විඳවන්නේ. ඔය එන්නේ යන්න. දැන් බලහන් ඉන්න දැක්කේ නෑවා. ඉතින් ඇවිල්ලා ටටා කියලා යනවා. ඉතින් ටටා කිව්වත් එකයි නැත්ත් එකයි යන්නේ එකයි යන්නේ. මේ බලහන් ඉන්න බැරි ගතිය තමයි පෘථග්ජනකම කියලා කියන්නේ. කුප්ප ගතිය කියලා තියෙන්නේ. මොනවා හරි ආපුවාම අපිට නිකන් කුයි කුයි ගන්න ගන්න. කිචි කවන්න ගන්න. ඉතින් ඒ ඒ දේවල් අල්ලන්නේ. කොල්ලේ බබත් එක්ක කරන සෙල්ලම කියලා තමයි මං කියන්නේ. ඉවලේ කියලා කොල්ලේ බබා ගහක් යට තියලා ගියාම ආවෙක් ගිහිල්ලා වණක මචං සෙල්ලම් කරන්න කියලා ගහන. අතින් ගහනට අතවු වෙනවා. ඊගවතින් ගහම ඊගවත අවු වෙනවා. කකුලෙන් ගහන කකුල අවු වෙනවා. ඔළුවෙන් ගහනට ඔළුවත් අවු වෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා බලන්නකෝ මාව අමාරුවේ දැම්මනේ කියලා. කෝල්ලේ බබා කවදාකවත් අපි අමාරුවේ දාන්නේ නැහැ. අපි ගිහිල්ලා තට්ටු වල තමයි කෝල්ලේ බබා. ඒසට හිවලා ළඟ. දැන් දැනගන්න ඕනේ ඒක හැම අරමුණක්ම කෝල්ලේ බබේ. පුළුවන් තරම් පොල් තෙල් ටිකක් ගාගෙන ඉන්න. ඒතර කෝල්ලේ බබේ ගැව්වත් අහුවෙන්නේ නැහැ. ඒතර කියන ග්‍රීස් යකා කියලා කියන අනිත් දවස්වල හිටියක් ග්‍රීස් යකා කියලා හැන්දාවට එනවා ගෑනු අල්ලනවා. එව්ව අල්ලන්න රූපැන්ලෑන. ග්‍රීස් යකා කියලා. මේ පැත්තේ ආවේ නැද්ද? මං ඒ නුවර යනකොට ඒ පලාත් පිටින් බය වෙලා. පොලිසියෙන් ගිහිල්ලා ග්‍රාම ආරක්ෂක දාලා. ඌ හැමදැනම ග්‍රීස් ගාගෙන ඉනවලු රැයට. මේක මේ කලු කුමාර දිෂ්ටියක් තියෙන ගෑනුර තමයි අල්ලන්න හදන්නේ. ගෑණි මේ මනස බය වෙලා හරි අල්ලන්න යන්න පැනලා යනවා. ඉතින් භාවනා යෝගාවචරය ග්‍රීස් එකා තමයි. පොඩ්ඩ අතේ ගාගෙන ඉන්න නිකන් ඇලෙන්නේ නැති එකක්. ඔය මොනවද ඔය කිසිම අරමුණකට අපිට ඇවිල්ලා වදින්න බෑ. අපේ තියෙන චපලකමට තමයි අපට අරමුණක් අල්ලන්න පුළුවන් වෙන්නේ අරමුණ අපි අල්ලන්න ඉන්නේ ඒ තරම්ම අරමුණ කියන්නේ හරි වෙනමම ධර්මතාවයක්. ඒ අරමුණ අපේ තියෙන උපස්තරය තමයි අපේ තියෙන කෙලෙස්. තෙතපාම් ගේට කැලලක් එළිය තිබුත් පුස්කන. වේලිච්ච පාන් කැලලා ටෝස් කරලා එළිය තියන්නේ එච්චර පුස්කන්නේ නැහැ. ඒ මොකද හේතුව අර වාතයේ තියෙන විස බීජ පුස් බීජ තැම්පත් වෙන්නේ නැහැ ටෝස් පාම් පෙත්තේ. එතකොට අර ඒක දවස් 3-4ක් තියන්න පුළුවන්. පුස් තෙත පාම් පෙත්ත තිබ්බ ගම පුස් කන. විස බීජ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. විස බීජ වල ලගින්නේ තෙත උපස්තරේ. ඉතින් අපේ හිත තෙත නම් ඒ ඕව අහලා තියෙන ඔක්කොම ගුණ කන්දල්. ඉතින් අපි විස බීජ වලට බයිනෝ. බැන්නට විස බීජ තෙත පාම් පෙත්තෙත් පහනවා. වේලිච්ච පාම් පෙත්තෙත් පහනවා. වේලිච්ච පාම් පෙත්තේ වැවෙන්නේ නැහැ. අනේ වේලීමට තමයි තපස කියන්නේ. අපි මේක හොඳට රත් කරලා වේලලා කරකලා තියා හිටියොත් විසු බීජ තියෙනවා. අපි ළඟම ඉන්න තෙතපම් පෙත්තට පුස්කෑම ඇති වෙනවා. භාවිත මනසට එන්නේ ඒ විස බීජ මේ වර්ගීකරණය කර පහර දෙන එකක් නෙමෙයි. තෙතමනේ නිසා. ඒක නිසා එන අරමුණු දිහා මම නෙවෙයි මගේ නෙවෙයි කියන පැත්ත ඒක ඕක කරන්න බෑ භවනා නොකරපු එක්කනට. දවසක් එහෙම සුද්ධ කරගත්ත එක්කනට තමයි මේකට බය නැතුව බල කොච්චර නැටුවත් මම මේ යෝජනා ඉස්තිර කරනකම් ඒකක්ක සම්මත වෙන්නේ නැහැ. මම ඉස්තිර කෙරුවොත් විතරයි මේ මේ කෙලෙස් සම්මත වෙන්නේ. ඒ යෝජනාව ඉස්තිර කිරීම තමයි සංස්කාර කියලා කියන්නේ. කෙලෙස් සංස්කාර බවටපත් වෙන්නේ අපි දැන හෝ නොදැන සද්ධා රුචි ආකාර සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජාන අක්කන්ති කියන එකකින් අපි අල්ලනවා. ඊට පස්සේ වා ගෙට ගෙවදින. නැත්තම් එන්නේ නැහැ. ඒ නිසා හොඳට වසන ලද වහලයක් ඇති ගයක් වෙන්න ගෙමැද්ද තෙමෙන්නේ නැහැ. අඬු අකුල ගත්ත ඉබ්බෙක් බවටපත් වෙන්න හිවල්ලු කන්නේ නැහැ. එහෙම නැතුව අඬු පුප්පන්න ගිහිල්ලා හිවල කෑවයි කිව්වට පස්සේ කරන දේකුත් නැහැ. ඒ අඬු පුප්පන එක අකුලන එක තමයි ශික්ෂා කියන්නේ. සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන්. ඒ නිසා කෙලස් දිහා එහෙම බැලුවොත් කෙලස් අන්තිම අසරණයි. කෙලස් වල මොනවත්ක්ම කරන්න බෑ. අපි කෙලෙස් වල තියෙන දුර්ලභම ඒකේ කොක්කක් තියෙන. අපේ පැත්තේ කොක්කක් තිබුණොත් ඇමිනෙනවා. අපේ පැත්තේ ඉදිකට්ටක් තිබ්බොත් ඇමිනෙන්නේ නැහැ. අපේ කොක්ක ඉදිකට්ටක් කරලා තියාගෙන ඉන්නේ. එතකොට අර යකඩෙම තමයි. ඇමිනෙන්නේ නැහනේ. කෙලෙස් යනවා. ඒක තමයි කියන්නේ මේ දස සංයෝජන කියන්නේ හැකිලි. ඒවා දිග අරින්න කවුරු කොක්ක කැවුවත් වදින්නේ නැහැ. ඒකට හරි ලස්සන කතාවක් කියනවා. අද වෙලා ගියා වැඩිනේ. මේ මිනිසෙක් මේ ප්‍රධාන නගරයක මිනිස්සු ඩිටේරි අනින තන හන්දියේක වතුර කඩක් ගාවට ගිහිල්ලා බීරිත්තක් දාගෙන ඉන්නවලු. වරින් වර අරගෙන බලනවලු ඒක ආගේ ඉදි කට්ටලු ගැට ගහලා තින්නේ. බිලි පිටක්වත් ඇමක්වත් මුකුත් නැතිලු. බොහොම උනන්දුවේ දාගෙන ඉන්න මිනිස්සු කතා කරලා කිව්වලු මිනිස්සු උකට මහලු කන්නේ. උඩ බිලි පිටක් දාගන්න බිලියක් දාගන්න කියලා. ඒ නිසා මේ මූණ දිහා බලනවලු ආයෙ දාගෙන ඉන්නවලු. ඉතින් ඊගිල්ල කිව්වලු බලපන් අර මාසර කිව්වා අහන්නේ. ඉතින් කඩේ වල මුදල අල්ල කඩ කට් පක්කි වහලා ඉලකොළු මිනිස්සු මාළු කන්නේ. බිලිපිත්ත බිලිය උඹ දාගෙන ඉදි කට්ටන්නේ. අනිත් මේ මූණ දිහා බලලා දාගෙන. පස්සේ කියලා ග්‍රාම සේවකට කිව්වා. ග්‍රාම සේවක ඇවිල්ලා කවලු මේ මිනිස්සු ඔක්කොම කල වෙනවා තමස් වැඩ කරන්නේ. මගේ වෙයි කියේ. බිලිපිත්තක් දානෝයි. බිලියක් දානෝ මොකනේ? ඌ මෙන් බලාගෙන. ඌ ගිහලා දිසාපතිට කිව්වා. දිසාපතිත් ඇවිල්ලා කිව්වා. ඉසාරිගලු මාළු අල්ලන්න ඕන නැයිසේ බිලිකොත්තක් දාන ඔය ඉදිකටව මොන ගාව ඊට පස්සේ කියලා රටේ මහත්තයාට කිව්වා රටේ මහත්තයාත් තාල මහත්තයා රටේ මහත්තයා රජුරවන්ට රජුරු ගමනක් කරනකම් බෙර ගහගෙන කොඩි දාගෙන ඇවිල්ලා අර මංසයිලකවලු මේ තමසේ පුදුමාකාර මනසේ මගේ රාජ්‍යයේ ඉන්නේ මේ තමසේ දාගෙන ඉන්නවා මේ බිලිපිත්ත ගොඩක් අල්ලු මිනිස්සු ඔක්කොමත් කියවලු තමසේ කරන්න කියලා ඊට පස්සේ මම ඒක අරගෙන කිව්වලු මම මේ මාළුවෙක් අල්ලන්නේ රජෙක් අල්ලන්නේ හිටියේ කිව්වා බිල්ලට අහුවෙන්නේ සිනිගාන මහලුවෙක්. මේකට අහුවෙන්නේ රජෙක්. එසා සිනිග සිනිගඳ ගන්න මාළුවෙක් ඕන නම් යමක් දාන්න. පණුවෙක් ගැට ගන්න. රජෙක් කල්හන්න ඕන නම් ඉදි කට්ටක් දාන්න. ඉතින් ඒ වගේ අයි කොක්ක දිගාරලා ඉන්න අහුවෙන්නේ බුදුහාමුදුරුවෝ තමයි අපට. සල්යාන මිත්‍රෝ තමයි අහුවෙන්නේ. සත්පුරුෂයෝ තමයි. අපි චපල නම් චපල දෙයක් අහුවෙනවා. නිසා පුළුවන් තරම් නොසලෙන මනසකින් බලන් හිටියට කෙලස් වලට මුකුත් කරන්න බෑ. කෙරෙන්නේ අපි ඒකේ කොක්ක දැම්මත් විතරයි. නිසා ඒ කොක්ක දිගහැර ගැනීම කටයුත්ත කරන්න කෙලස් තියෙන්න ඕන. නිසා මේ ප්‍රකාශය හොඳයි. ඉතින් මේක දිගින් දිගට සම්මා ආජීව බවටපත් වෙනකන් ජීවන රටාව බවටපත් වෙනකන් අපි මේක පුහුණු කරන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට ලැබෙන උපදෙස් පිළිපැදීමෙන් භාවනාව යනු කුමක්දයි හඳුනා ගැනීමට ක්‍රමක්‍රමයෙන් හැකිවන බව දැනේ. එහෙත් භාවනා කරන කාලයකුත් භාවනා නොකරන කාලයකුත් ලෙස අවස්ථා දෙකක් අතරේ අපගේ ජීවිතය තුළ ඇත. එනිසා අයෝනිසෝ මනසිකාරයේ හෙවත් භාවනාවක් නොවන විට භාවනාවේ දියුණුව වලකාලන අයුරුත් අයෝනිසෝ මනසිකාරයේ ආදීනවත් පහදා දෙන්නේ නම් අකණ්ඩව භාවනාවකට වීරිය සම්පාදනය වනු ඇතැයි සිතමි. එනිසා මේ කරුණ සාකච්ඡාවට භාජනය කරනු මැනවි. ඒකෙම තව කොටසක් ඊයේ ධර්මදේශනාවේදී ගමේ නගරයේ සිට සතර මහා ධාතුන් තෙක් බාධක අවහිර විසිකර දමන අයුරු පැහැදිලි විය. එම සතර මහා ධාතුන්ගෙන්ද එකක් පමණක් එක් අවස්ථාවකදී කරදර වෙන බව පහදා දුන්සේක. ඉන් ඔබටත් එම තනි ධාතුවගේ බලපෑමද මගහරවා ගැනීමට සිටිය යුතු ක්‍රමය පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. මේක ඇත්තටම ඊයේ ධර්මයේදීම මතක් කරා. එකම ධාතුව වායෝ පොට්ටබ්බ ධාතුව නම් පරියන්කේ ඉන්න වෙලාවේ ආනාපාන ආනාපාන ගෙවෙනකම් බලන්න. සක්මන් කරනකොට වැටෙන්නේ පඨවි ධාතුව නම් අනායාසයෙන් පටවි ධාතුව වැටෙනකම් බලන්න. එතකොට මේ අල්ලගත්ත ධාතුවත් දැක දැක දන දන ගෙවතයි. මුල් කොටසට උත්තරේ බොහොම සරලයි. භාවනා කියන වචනේ ගත්තොත් අල්ලිම අවුලයි. සතිය කියන වචنين ගන්න. අපි සතියෙන් ඉන්න වෙලාව තියෙනවා සතිය නැති වෙලාව තියෙනවා. මේ සතියෙන් ඉන්න වෙලාවට ඉඳගෙන ඉන්න ඕනේ. සතියෙන් ඉන්න වෙලාවට මේ සක්මනක්ම තියෙන්න ඕන වැලිමලුවක් නැහැ. සරුවචාන්සේ මොකද්ද කිව්වේ? ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරතේ භාසිතේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සාහිතේ උච්චාර පස්සාවකම් මේ සම්පජානකාරී හෝති. ඒ නිසා මේ සම්පජානකාරී වීමට කරන දේ දැනගන්න භාවනා කියන වචනේ දාපු ගමන් අපි නිකන් ආගමික බතාවකට වැටෙනවා. ඉතින් ඒකට මම ওই කියනවා නිතරම මට බ්‍රිස්බේන් වලදී වෙච්ච වැඩේ. එතන ගියා ඒක මේ මේ සාකච්ඡා යනකොට රේඩියෝ එකට යනවා. ඉංග්‍රීසි මාධ්‍යෙන් ගියේ. ඉතින් මයි ළඟ ඉස්සරහා මාත්‍යක් බලන ඉඳලා එක පාට මයි මයින් ඇහුවා මේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ අනම්මනම් භාවනාවල් කතා කරන එක ඇත්ත. ඒකනේ දැන් රටේ මොකද වෙන්නේ? තාමුදුරොත් මරනවා. මුස්ලිම් කාරයෝ එනවා. කතෝලික මිනිස්සු එනවා. දෙමළ මිනිස්සු එනවා. එයි ඕකට මේ මෙනෙහි කරලා හරියනොයි. ඒකට මොන හරි කරන්න බෑ ඔබ හන්සල මොකක්ද දෙන උත්තරේ? මම කන්නේ මලක මොකක්වත්ම උත්තරයක් නෑ. මම කරන්න දෙන පුළුවන් තරම් භාවනාවෙන් ගත කරන්නේ අනික තමයි මම ගත කරන්නේ චිචි හරිම ගතයි. ඒ මේ සාසනයක් රකින්න නුවර දේවතාවුන් වහන්සේලා මේ වගේ මෙව ගන්න අමතක නොකර ඉන්නවලක මම මට හරිම සතුටක් තියෙනවා. ඇහෙන්නේ නැති එක ගැන මහත්තයට එහෙම තියෙනවා. ඉතින් මහත්ත මොනවද කරන්නේ? මට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඉතින් මනුස්සයෙක් ඉතින් ඇත්තට පැහැවනවා තියාගෙන මම දන්නේ ඒක. අපි සාකච්ඡා කරුවේ සූත්‍රය. ඒක ගම මම ඒක කතා කරලා එන ඔබ වහන්සේ කියන්නේ බුද්ධ පූජාව තියන්නත් එපයි කියලාද? කිසිම ප්‍රශ්න නැතුව පදනුවක් නැතුව ඩක් ගාලා මේ ඉස්සරහම වාඩි වෙලා. ඊට පස්සේ මං කිව්වා මගේත් කට හොඳ නැහැනේ. මං කිව්වා බුදු ගෙට කියලා මල පූජා කරත් වැසීලෙට කියලා මල පහ කරත් එකම පින මහත්යෝ අර මාත්‍යගේ මල පැන්නා. දැන් මනුස්සයාට ඔක්කොමලා වඳුන් කුඳු. මං කිව්වා වැසීලෙට කියලා මල පහ කරත් ගන්ධකිලියට කියලා මල පූජා කරා. මල් ಜಾති දෙකක් බව නැහැ. හැබැයි බුදුහාමුදුරන්ට එකයි. සතිය. ඔක්කොමලා නික කරනකොටම මට සංවිධානය ආරාධනා කරපු සංවිධායකේ නෝනා පැත්තකින් ලකුව ඒක නේද ස්වාමීන් වහන්සේ උච්චාර භස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියන්නේ කිනොට අරමන්සෙව් අරමන්සෙව් උලම් බැස ආයතරය. මම කිය මම නෙවෙයිනේ කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේනේ කියලා තියෙන්නේ. ගන්ධ කිලිය වුණත් වැසි කිලිය වුණත් මල පහ කරත් මල පූජා කරත් කරන්නේ සතියෙන් නා. අපි යථා මේ මේ මල පරවී යන්නාසේ මාත්මරි යන්නේ. ඒ විපිච්ච මලක් තියලා බුදුහාම ඉස්සරහින් කියන පරවෙන. දැන් කක්ක කරන පරවිච්චකමනේ යන්නේ. මල ඒකත් එච්චර තමයි. එතියා මේ භාවනා කරපු ගමන් 아무තු රාමුවක් හදාගන්න. ඒකට පදනම් හදා ගන්නවා. අපි මේ භාවනා කියන වචනේ සතියට දැම්මට පස්සේ සතියට නිකන් කියලා දුන්නාට පස්සේ තමයි ඉන්න ඕන තැනක සතියේ ඉන්න මම මේ ඩියෝපේකනා මං හිතන්නේ ඉදිරියපත් වෙයිද නැද්ද කියලා. තමයි සතියෙන් ඉනකොට සතියෙන් තියෙන බව දැනගන්න දැන ගැනීමත් සතියෙන් නැතිකොට සතියෙන් නැති බව දැනගන්න දැන ගැනීමත් අතර මේ දැනුම් දෙකෙන් වඩා හොඳ එක කෝකද කියලා මං අහනවා. සතියෙන් ඉනකොට සතියෙන් ඉන්න බව දන්න දැනුම. සතිය නැතිකොට මම සතිය නෙවෙයි ඉන්නේ කියලා දන්න දැනුවෙන් වඩා හොඳ එක කොයි එකද කියලා කැමතිද මන් දැන් ලියපෙක නැත උසන්. එහෙම නැත්නම් මේ ප්‍රශ්න වල කියවන හැමතුර මොකද කියන්නේ? දෙකම එකයි මට නම්. තව කවුද කතා කරන්නේ? අපි අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්න බව දාන්නේ. අරමුණේ නැහැ නැති බවක් දාන්නේ. මේ දෙකෙන් වඩා කුසලතාවයේ වඩා නැත්නම් වඩා දක්ෂ කොයි එකද කියලා ඇහුවොත් මගේ තියෙන හේතුවක්කාරකට මම කියන්නේ සතියෙන් නැතිකොට නැති බව දැනගන්න එකෙන් විතරයි අපි ආය සතියට එන්න පුළුවන්. තමන්ට ලෙඩක් තියෙනවා නම් ලෙඩ තියෙනවා දැනගන්න එක වසංගනට වඩා හොඳයි. ඒකේ එන්නේ සතිය ඉනකොට සතිය තියෙන බව දැන ගැනීම හරහා තමයි. ඉතින් මේක යෝන්සමනස්කාරය. එහෙම නැතු හැම වෙලාවෙම සතෙන් ඉන්න ඕන කියලා වගේ පදනමක් හදනවා නම් ඒක මේ ලෝකෙ වෙන්න බෑ. මේ ලෝකෙ මහ පුදුම විසම දෙයක්. නිසා සතියෙන් ඉන්න බව ඉන්න බව දැනගන්න. නැතිකොට නැති බව දැනගන්න භාවනා කියන වචන පොඩ්ඩක් අයින් කරන්න. අයින් කළා ප්‍රශ්නේ වරණගන්න. සම්පූර්ණ වෙනස් උත්තරයක් ලැබේ. ඒකට හැකි සංඥා වෙනවා. භාවනා දාපු ගම මේ මේ தත්වරදී භාවනා කරන්න බෑ කියලා අපි පදාසයක්ම පැත්තකට දාන. ඊට පස්සේ අපි ඒ කැලේ සටන් නොකරම පරාදයි. එචා මේ භාවනා කියන වචනේ වෙනුවට අවස්ථාන රූපව සතිය කියන වචනේ දැමීම නිසා මහා පුදුමාකාර දැනුමක් පුදුමාකාර ක්‍රමවේදයක් පුදුමාකාර හැකි සංඥාවක් එනවා. හැබැයි මේ වැඩේ අමාරුයි. අමාරු ගොඩක් බෞද්ධයන්ට. මුළු ලෝකෙම දැන් මේ සතිය මයින්ඩ්ෆුල්නස් කියන එක අපි නොදන්න ගත්තට හැම જાතියෙම තේරුම් අරගෙන හැම ලෙඩේටම බෙහෙත වශයෙන් තේරුම් කරන් තියෙනවා. ඒගොල්ලෝ භාවනා කියන වචනේ දාගන්නේ. සතිය. සති බලය දක්වා තියෙන සතියෙන් සෑහෙන කටයුත්තක් කරලා දෙනවා. ඊට පස්සේ ඒක සති සම්බොජ්ජංගේ බාටපත් වෙන එක අපි ඉඩ තියමු. ඒ නිසා මේ වචනේ මේ රචනෙ ලියපෙකන ප්‍රශ්න ලියපෙකන භාවනාවේ ඉදීවසා නොඉදීම කියන වෙනුවට සතිය කියන දාල වචනේ දාන්න බලන්න සම්පූර්ණ වෙනස් මානසික විප්ලවයක් වෙනවා කියලා මම සාතික වෙනවා. අවසර ස්වාමීන් වහන්සේ හුස්ම ඇතුල්වීම පිටවීම නාසිකාග්‍රේ හෝ උඩුතල මත ප්‍රකටව දැනේ. දිග හුස්ම කෙටි හුස්ම දැනීම හා උණුසුම් සිසිල්ව හුස්ම පිටවීම හා ඇතුල් වීම සිහිය ප්‍රබල අවස්ථාවලදී දැනේ. ප්‍රශ්නය හුස්ම ගැටෙන තැන සිහියෙන් බලා සිටින විට හුස්ම රැල්ලේ මුල සිට අග දක්වා බැලීම යනු කුමක්දයි නොඇතෙහි පහදා දෙනසේක්වා. ඒක බලාපොරොත්තු වෙන එක ගැන උනන්දු එක හොඳයි. නමුත් ඒක මූල පසුබිම සකස් වුණාට පස්සේ විතරයි පේන්නේ. බලන්න තියෙන උනන්දු හොඳයි. එතකොට අපේ තියෙනවා ලෑස්තිලා යන ගතියක්. ඒ සරුවචනාංශේ ආනපානේ පළවෙනි චතුස්කයේ දීගංවා රස අසසන්තෝ දීගංවා පස පසසන්තෝ රසං වාසසන්තෝ රසං වා පසසන්තෝ ඊට පස්සේ තමයි කියන්නේ සබ්බකාය පරිසංවේදී අපිට හිතෙන්නේ මේ ගොරෝසුවට තියෙනකොට මුලමඳාක බලන්න පුළුවන් මේ කියලා නෑ ගොරෝසු එක සිව් වුණාට පස්සේ තමයි අරමුණට මූණට මූණ දාලා අරමුණ මෙහෙම දේශ බලාගෙන ඉන්න පුළුවන් ගතියක් එන්නේ. ඊටත් පස්සේ තමයි මේ මේක නිකන් රැල්ලක් ඇවිල්ලා නෑ යනවා. ප්‍රසවාසයත් රැල්ල වියක් ඇවිල්ලා යනවා. රැල්ලේ මුදුන් කොන විතරයි අපට පේන්නේ. අයිස් කැලක් වතුරට දාපුවාම මතුවලා තියෙන්නේ 10න් එකයි. මතුවලා තියෙන කැල තමයි අපට පේන්නේ. හැබැයි 10න් 9ක් යට තියෙන්නේ. ඒක උඩු හිතයි යටි හිතයි කියන්නේ කොහොම තමයි බටහිර මානසික විද්‍යාව උගන්වන්නේ. වතුර කැලක් අයිස් කැලක් දාපුවාම 10න් එකක් උඩට එනවා 10න් 9ක් යට. යට කැලේ තියෙන උඩුකුරු තෙරපුමක් ඒකෙන් හැම වෙලාවෙම 10ක් උඩ. ඉතින් අපිට හුස්මෙත් පේන්නේ ආධුනිකයට 10න් කයි. හැබැයි 10න් යට තියෙන කැලෙන් තමයි මේක ඔසවලා තියන්නේ. ඉතින් කවදා හරි මේ වතුර ගෑවෙන හරිය බලනකොට පේනවා වතුරෙන් යට වතුර නෙවෙයි තියෙන අයිස්. මේ යට කැලේ අයිස් ගැන බලන එක තමයි මුලමඳාග බලනවා කියලා කියන්නේ. ඉතින් ඒකට යන්න හොඳට දැපෙන දමා ගන්නවා. අරමුණ කීකරු කර ගන්න ඕනේ. කීකරු කරලා බලන්න හිටියොත් තමයි තේරෙන පටන් ගන්නවා. අපි හිතමු රාජ්‍ය නායකයෙක් කෙන උත්සවයක් ෆොටෝ ගන්න කෙනෙක් ඉල්ලා ඉනවා කියලා. ඉතින් එයා ගිහිල්ලා රාජ්‍ය රාජ්‍ය නායකයට පස්සේ නම් එයා ආවේ. එනකොට අනික් කට්ටිය ගිහලා කැමරාට වන ඔක්කොම කරලා ඉවරයි. මේ මංසර දූවන ගිහලා දුව දුව ෆොටෝ ගන්න ගියාම ගන්න බෑනේ හොඳ රිසොලූෂන් තියෙන කැමරාවකින් සෙට් කරගෙන. ඊමණද රාජ්‍ය නායකයා එන්නේ ඉස්සලා ගන්න එපායි. කැමරාව අටව ගන්න එපායි. රාජ්‍ය නායක එන්නේ ඉස්සලා පරිසරය අරගෙන යා රාජ්‍ය නායක එන හැටිත් ගන්න පුළුවන්. උත්සවවල යන හැටිත් ගන්න පුළුවන්. අර දුවගෙන යන මනුස්සයර ගන්න හම්බ වෙන්නේ රාජ්‍ය නායක ආවට පස්සේ අනික අය අස්සෙන් ගිහිල්ලා අත් අස්සෙන් ඇලමිටි අස්සෙන් තමයි ෆොටෝ ගන්න වෙන්නේ. දන්න මනුස්සයා කල්ැතුම ගිල කැමරාව සෙට් කරගෙන රාජ්‍ය නායක එන හැටි යන හැටි ඔක්කොම ගන්න. ඉතින් ඒක ආධුනික කැමරා කාර්යකට කරන්න බෑ. ඊට නගින හැටි බලන්න බලන්න අරුණට කලින් යන්න ඕනේ. එතකොට තමයි ඉස්සලා අරුණාගිනවා. ඊට පස්සේ ඉරණගේ ඉන්නේ. ඉරණගෙන ඉති බලන්න බෑ රට මැද ඉඳගෙන ඒකට ඒ කන්ද කුඩ නගිනව නැත්තම් වෙරළකට යනවා. ඒව අර මැදදී දැකලා පුරුදු වෙලා ඒ අනුව හට ගැනීම බලන්න යන්නේක වෙනම ශිල්පයක්. ඉස්සලා බලන්න එනේන ආස්වාද ප්‍රසවාසයේ පේන මට්ටම. ඊට පස්සේ තමයි අපට පුළුවන් වෙන්නේ ඒකේ මුල බඳාග බලන්න. දෙවෙනි කොටස ඇවිදීමේදීද වම දකුණ එසවීම තැබීම ගෙන යාම තැබීම ආදී ලෙසද পায় පොළව හා ගැටෙන විට ඇතිවන රලු සියුම් ආදී වේදනාද සිහියෙන් දැකිය හැකිය ප්‍රශ්නය ඇවිදීමේදී මුල මැද අග බැලීම යනු කුමක්දයි පහදා දෙනසේක්වා ඒකටත් අරකමයි කියන්න තියෙන්නේ ඉස්සෙල්ලා හොඳට තමන තමන පියවර පාස මේ වම මේ දකුණ කියලා තේරෙන්න පටන් අරගන්න ඒකෙමුත් දැනගන්න විලුඹ තියෙනකොට අපිට දැනෙන්නේ පතුල තියෙනකොට දැනෙන්නේ නැත්නම් උස්සනකොට ඇඟිලි වලද දැනෙන්නේ කියලා. ඒ ඔක්කොම අපිට එක gediyer තමයි පේන්නේ. හොඳට බලන්න ගියාට පස්සේ පේනවා ඇඳලා පෙන්වන්න පුළුවන් ਸਰවඥාන්සික කරන්නේ එහෙමයි. කරත්ත රෝදයක් ගන්න. කරත්ත රෝදෙකේ අර 8ක් හරි 10ක් හරි තියෙනවනේ. ඒ අරයට අර සම්බන්ධ කරන වට පරිධියට කියන්නේ නේමිය කියලා. මේ අරේ ඉඳලා මේක දක්වා නේමිය යනවා. ඊට පස්සේ ඒ අරේ ඊට පස්සේ නේමිය යනවා. ඒ රවුම තියෙන්නේ කකුල කිබ්බහම පොළවේ මේ පතුල නේමිය වගේ මේ ධනිස දක්වා ඇති කොටස ආරේ වගේ. ඉතින් ඒක තියලා මේක උස්සනකොට ඊගා කකුල එතෙන්ට ගිහිල්ලා ඒ බර ගන්න. ඒක තියලා උස්සනකොට අනිත් කකුල යනවා. නිසා දුවන කෙනෙක්ගේ කකුල බැලුවොත් කරතරෝදේක ෆෝක්ස් සහ මේක වගේ තියෙන. ඒක නිසා බුදුරජාණන් අපට කියනවා තමන් බර ගන්න අරයට හිත දාන්න. ඒ නිසා සතියට නමක් දෙනවා ඒකාරෝ. ඒකාරෝ කියලා කියන්නේ ඒ වෙලාවට බර ගන්න අරේ. අපි කකුලේ බර ගන්න එක තියෙන්නේ. වමට බර ගන්නකොට දකුණු නිදාස්. දකුණට බර ගන්නකොට වම නිදාස්. හැබැයි ඒක බලන්න වමේ බර ගිහිල්ලා ඇඟිලි වලට යනකොට දකුණ විලුඹ ගිහිල්ලා හරියට ඒක අල්ලලා දගන්නවා. ඒ අනුව තමයි ගමන යන්නේ. ඒ අතරමැද පොඩි ගැම්මකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා මේක හොඳට ඇඟ හිත අරමුණ හුරු වෙන්න අරින්න ඕනේ. හුරු වුණාට පස්සේ මේ විස්තර බැලිල්ල අංග ප්‍රත්‍යංග බැලීමක් ව්‍යංජන අනුව්‍යංජන බැලීලක් ඉස්සලා අරමුණු යාලු කරගත්තාට පස්සේ තමයි මේ දෙයට කරන්න පුළුවන් වෙන්නේ. මේ කියන එකට දැන් හිමීට ඒකට ආරම්භ කරන්න පුළුවන්. අතිපූජනීය ස්වාමින් වහන්සේ අවසරයි සක්මන් භාවනාවේදී සියලු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවදිමත් බව සිහිය හෙවත් සතිය ලෙස මාගේ අවබෝධයයි <clears throat> වරහන් ඇතුලේ තියෙනවා ක්‍රියාකාරකම් වශයෙන් මා සැලකුවේ කායික සහ මානසික වෙනස් වීමය එවන් එය නිවැරදියයි සිතමි. වෙනදාට වඩා පෙර වඩා යමක් තේරුම් ගතිමි. නමුත් පරයන්ක භාවනාවේදී ප්‍රගතියක් නොමැති බව වැටහි. පරයන්ක භාවනාවේදී කායික දැඩි දුක් වේදනා ගැන කෙසේ පිළිපැදිය යුතුද? ස්වාමින් වහන්සේ පෞද්ගලිකව හමුවීමට අවස්ථාවක් දෙන්නේ නම් එය ඊට උසස් කොට ගෞරවයෙන් සලකමු. දීර්ඝායුෂ වේවා. අතිම අමාරුයි. පෞද්ගලික වෙලාවල් කිව්වම ඇඟ රිදෙනවා මගේ. මට දැන්නත් නිකන් උණ වගේ තියෙනවා. ඒ කියන්නේ යෝරයක් කරන්න බෑ. ඒ නිසා මතක තියාගන්න ළඟ බස් එකේ යම් ප්‍රයිවට් කාර් වල යන්න ගියම හරි වියදම් අප්පා. ඒ යන බස් එකේ නැගලා යන එකයි තියෙන්නේ. ඉතින් මම දන්නවා භික්ෂුන් වහන්සේලාට එහෙම දැන් කාන්තාවෙකුට කියන ගෑනු ප්‍රශ්න කියලා තියාච්චිත් ඒක පිළිමින් තන කතා කරන්න බෑනේ. වගේ භික්ෂුන්වන්ස ඇති මම ඒක නෑ කියන්නේ නමුත් අර බැරිකම මම කියන්නේ එහෙම කරන්න අමාරුයි පර්යංකේදී මේ කායික වේදනා දැනෙන්නේ සතිය නිසා කියන එක තේරුම් ගත්තා නම් ඊයේ බණේ කියපු විදිහට ඒක මම හිතනවා පර්යංක සක්මන්ට වැඩිය පර්යංකේ සාර්ථකයි එයිසයි අවදි භාවයේ නිසයි වෙනද නොදැනෙන වේදනා දැනෙන. දැන් මට උණ කගත් උණ ගතිය දැනෙනවා. ඉතින් මම හරි සන්තෝෂෙන් ඉන්නේ අඩු ගන්න සතිය තියෙනවනේ. ඇඟ ඇඟ රත් වෙලා තියෙන්නේ. දැන් ඇඟ තියෙන්නේ අපහසුයෙන් තියෙන්නේ. ඒක මම අල්ලගෙන ඉන්නවා. ඒ තමයි අමතර වැඩ කරන්න යන්නේ. මේ වැඩ හොඳ නෑ. මේ වෙලාවේ ඇඟට උණ ගතිය තියෙන. ඒක අරමුණු කරගත්තාම උණ නොදකින් නෑ. උඹ නොදකින් උණ නොදකින් නෑ. දැන් උණාවා. ඒක දිහා බලන්නේ. ඉතින් අපි හිතනවා භාවනා කරන එකට උණ එන්න එපා. ඕන්න එහෙමනම් ඉතින් උණටත් එක රණ්ඩු. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට දැනෙන වේදනාව අනිවාර්යෙන් භාවනාවේ දියුණුවක් කියලා බාරගත්තා නම් සතියේ දියුණුවක් කියලා බාරගත්තා නම් ඒ හරහා ගමන යනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව වඩන විට ඇතැම් අවස්ථාවන්හි ආලෝක දර්ශන දක්නට ලැබෙයි. මේ ආලෝක ඇතැම් විට සුදු නිල් කොළ ආදී වශයෙන් වෙයි. මෙවැනි අවස්ථාවල ඒ පිළිබඳ ඇලීමක් හෝ ගැටීමක් නොමැතිව මූල කමඨහනම මෙනෙහි කිරීමට අදහස් කරමි. මේ తත්වයේ පිළිබඳ පහදා දෙමින් භාවනාව දියුණු කර ගැනීමට කල යුතුය සුදුසුම දෙය කුමක්දැයි පහදා දෙනු මැනවි. ඇතැම් අවස්ථාවල වනාන්තර කඳු ආදී භූමිවලට ඉහලින් පාවි යන්නාක් මෙන් දැනේ. එහෙත් ඇලීම් හෝ ගැටීම් ඇති බවක් නොදැනේ. මේ ගැනද පහදා දෙනු මැනවි. ඔය මේ වගේ භාවනා කරනකොට ඇතුලෙන් එන නිමිතිත් තියෙනවා. සද්ද වේදනා හිතවිලිත් එනවා. ඒ ඔක්කොම තියේදී සති ධාරාව කඩා ගන්න නැතුව යනවා. මේකට මම කියන්නේ දී යටින් ගින්දර ගෙනියනවා වගේ. මේ කොයි එක ආවත් එන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේන නානා ඍතු වේසමවා මගෞරණ ආලෝකයාවත් මගයිර කඳු එල්යාල් පෙනවත් මගයිර කක්ක ගොඩවල් දැක්කත් මගයිර රත්තරන් දැක්කත් මගයි බුදුහාමුදුරුවෝ දැක්කත් මගයිර දේවදත්ත දැක්කත් මගයිර අපිට තියෙන්නේ ඔක්කොම අස්සෙන් දැක්කට නොදැක්ක වගේ යන්නේ දැක්කයි කියලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. බදා ගන්න යන්නත් එපා. ඒකට හොඳට තේරෙනවා කඹේ ඇවිදින මිනිහා වටපිට බලන්න ගියොත් වැටෙනවා. ඌ කරණ තියෙන කුඩ දෙකක් අරගෙන බැලන්ස් කරගෙන විශේෂයෙන් මැදට යනකොට සීරු මාරු කරන්න ඕනේ වැඩි. ඉතින් ඒකට මායя කරන්නේ අර කපුට ළඟට ගිහිල්ලා කේජු කෑල්ල ගැන හරි තටු ගැන හරි වර්ණනා කරන්න පටන් ගන්නවා. අම්මා බොච්චර ලස්සන නම් කටහඬ කොහොම ඇද්ද කියලා. ඉතින් ආරූට මතක නැතිලා චෑ ගාපු ගම කේජු කෑල්ල බිම. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් වෙලාවක මේ අරමුණු පිළිබඳ මඤ්ඤණා කරන්න උගියොත් ඒ නිසාම අන්ධයක් වඩටපත් වෙනවා. ඒ තමයි දකින්න වෙලාවදි මතක තියාගන්න දැන් ඉන්නේ කඹේ මැද කියලා. පටන් ගන්න තැන නෙවෙයි. මැද තියෙන්නේ ඌව දැක්කට මොනක් නොදැක්ක කියන්නේ නැත්තේවා. හිමීට සීරු මාරු කරන්න ගියාට පස්සේ මාරයටවත් අපිව අල්ලන්න බෑ. නිසා මේ ඉන්නේ හොඳ සීරු මාරු අවස්ථක වැටිලත් නැහැ. බොහෝ විට කරනකොට ඒකට අපි කියනවා වශී කරනවායි කියලා. සිද්ධි කරනවා කියලා. ඒතර මේ කලාවක් තේරුම් ගන්නවා. ඔය කවුරුව හිටියත් ඉන්නේ අපිට කරදර කරන්න. මොන එකත් නානාරුදු වේශමවා මගවුරන්. නැකත් බලන්න යන්න එපා. හීන පලාපල අහන්න යන්න එපා. අර ගත්ත අරමුණ දිගේම ඉදිරියට අනිකයි කරන්න. අප ගෞරවනීය ස්වාමින්වහන්සේගේ පාකමල් නැමැද මෙම ගැටලුව ඉදිරිපත් කරමි. පර්යංකයේ සිට ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම රැල්ල දැනෙන නොදැනෙන තැනට පත්වන කල එය ආනාපාන සූත්‍රයේ සඳහන් පරිදි කායානුපස්සනාවට වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට සහ ධම්මානුපස්සනාවට අනුව වඩන ආකාරය කෙසේදයි පහදා දෙන ලෙස කරුණාවෙන් ඈද සිටිමි. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ලැබේවා. ඒක යෝගාවචරය වාක්‍යීමට එන්නේ යෝගාවචරය තියෙන්නේ අරමුණත් එක්ක සතිය වඩන. එතකොට වෙලාවට කොළේයි වෙලාවට මල්ලේයි වෙලාවට gediyeයි තමන්න තියෙන උපස්ථාන කරන එක විතරයි. මම දැන් මෙතෙන්ට ගියාට පස්සේ කායන පස්සනා මෙතෙන් ගියාට වේදනා පස්සනා ඒ ඒ සිග්නල් දාන්නයි අනේ මේ පාර හදන්න ගියොත් එහෙම පාර යන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ සතිය දිගට යන බවට වග අඛණ්ඩව සතිය යන බවට වග බලා ගන්න. එතකොට ගහ වැවෙනකොට අපිට කපලකොටලා හදන්න පුළුවන් වුණාට කවදාකවත් මුල මුල යන්නේ ඕජාව තියෙන දිහාටනේ. ඒ නිසා මුලක් කවදාකවත් කෙලින් යන්නේ නැහෙනි. ඍතුයෙන් හැටියට කාර්යය හැටියට මෙහෙම මෙහෙම මෙහෙම දාගෙන අඳුරට දුවන්නේ, තෙතට දුවන්නේ, ඕජාවට දුවන්නේ. ගහේ කොළ දාමෙන් පේනවා හොඳට වැය වෙනවා එච්චරයි. ඒ නිසා Tamanට තේරෙනවා භාවනා යනවා කියලා. හැබැයි මේක මීගාට කරන්න මේක මීගාට කරන්න ඕනේ කියලා අත දාන්න ගියොත් බෑ. ඒ නිසා මේව බුදුහාමුදුරගේ ඥාණයට පේනවා. අපි ගරු කරනවා. ක්‍රමයකුත් තියෙනවා. හැබැයි ඒක මම කරන දෙයක් නෙවෙයි මට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා සත්‍ය අඛණ්ඩ තාක්කල් අපි ඉන්නේ සත්‍ය සතිපට්ඨානේ වැඩමින් සත්‍ය ස්පෝතිපාක්ෂික ධර්ම වැඩමින් කියලා දල වශයෙන් හිතේ තියාගන්න. ගරු ස්වාමීන් වහන්ස අද පාන්දර 4යි කාලට පමණ භාවනා කිරීමට ඉහළ බුදුමැදුරට ගියෙමි. එහි ඇතුළත කළුවරේ මම භාවනාවට හිඳගත්ෙමි. එහිදී ටික වේලාවකට පසු යමෙකු සුසුම් හෙලන ශබ්දයක් ඇසිනි. වරහන් ඇතුලේ පැහැදිලි ගැඹුරු ශබ්දයක්. මගේ සිතට බියක් දැනුණු නිසා මෛත්‍රී භාවනාව වැඩුවෙමි. නමුත් දැස් විවර නොකරම භාවනාව කළෙමි. ටික වේලාවකට පසු නායකු පිඹිනාසේ පැහැදිලි ශබ්දයක් ඇතිවිය. මම කන්ද පිරිත සිතින් සජ්ජායනා කළෙමි. පෙරවරු 5ට පමණ සීනුව නාද නිසා ටෝච් එක දැල්වා වටපිට බැලුවේය. කිසිවෙක් එහි නැත. මෙය අමනුස්ස දෝෂයක්ද නැතහොත් මනෝ විකාරයක්ද මෙවන් අවස්ථාවක විදර්ශනා කරන්නේ කෙසේද ඒ ප්‍රශ්න ඉදිරි ටික අවුරුදු කීපයක සිට මම නිින්දෙන් හදිසි අවදිවේ. ඒ නපුරු සිහිනයක් දැක හෝ හොඳ හීනයක් දැකය. එවිට ඇස්සර බැලූ විට කුටිය තුල පහනක් දැල්ලුවාසේ එලියක් ආලෝකයක් ඇත. මෙම එළියේ තීව්‍රතාවය විවිධ අවස්ථාවල වෙනස්ය. එමෙන්ම මෙය ඇතිවන්නේ හුදකලාව භාවනා කරන ස්ථානවලදීය. එවිට નિરાයාසයෙන්ම මගේ පපුවේ ගැස්ම වැඩි වේ. බිය තැති ගැනීම ඇති වේ. ටික වේලාවක් මෙත් වැඩීමෙන් එම එළිය අතුරුදහන් වේ. මේ අමනුස්ස දෝෂයක්ද නැතිනම් කුමක්ද? මෙවැනි අවස්ථාවල විපස්සනා කරන්නේ කෙසේද? තෙරුවන් සරණයි. මේක ඉතින් අත්දැකලා දුන් අතර සැරයක් කරනකොට ඕකේ තියෙන හුඹත් බය යනවා. ලොකු සාංශි පුංචි කාලේ අවුරුදු 13 ඉඳි පැවිදිලා තියෙන්නේ. පස්සේ අරණියකට ගිහිලා තියෙනවා ගමේ පන්සලත් ඇල්ල එහෙත් භාවනාවක් නැතිලු. දාසක ලොකු සංසේ කියනවා කට්ටිය බෝධි පූජාවට ඉඳලා ගියාට පස්සේ ලොකු සංසේ ශාලාවට ගිහිලා කොට පිටියේ අයින්ට හේතුවල දැන් පුංචාමතුරු වාඩි වෙලා භාවනා කරන. ඉතින් අරගොල්ල අරේ මේ වැලිමලුවේ බෝධි පූජා පවත්වන පේන තෙක් හරියි. හැබැයි මේක කරවලියලු. එහෙනම් භාවනා කරනකොට කළු බල්ලෙක් ඇවිල්ලා පුරිස් දෙක උඩට අත් දෙක තියලා කට මෙහෙම කරගෙන බලාන ඉන්නවලු ඉස්සරහින්. දැන් ලොකු සංසේ වෙවුලනවලු බයි. ඊට හිතාගත්තොත් දැන් මෙතන ඇස් දෙක ඇරියොත් මේ බල්ලත් එකයි ඉඳ වෙන්නේ. ඕනේ මගුලක් වෙච්චාවයි කියලා බලාන හිටියලු දෙකන එදා ඇස් දෙක ඇරියනම් මම තාමත් එතන. වෙන දෙයක් වෙච්චාවයි කියලා බලාන හිටියා. දැන් ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ওই යකා එක එකතෝ කියන තරම් කළු පාට නැහැ. පොඩ්ඩක් බලන්නේ. මේ අපිට වර්තකතන දෙන්න බලන් භූත දෝෂද, හුනියම් කරලාද, ඔළුව නරක් වෙලාද, කොයි එකක් කරන්නේ ලෙඩ වෙච්ච මනසක ඉන්නේ. ඒ නිසා අරණ්‍යගත වෙනකොටම හිතාගන්න කියනවා තර්පේ කෝටු කැල්ලක් කියලා අදී තිනකොට තර්පෙක් වෙන්න බුණා කයි මෙරේ ඉවරයි. එහෙම නැත්නම් මේ ඔක්කොටම උත්තර බැඳගෙන යන්න ගත්තොත් මේ කියන්නේ කාය ජීවිත ආසාව වැඩි. ඒ නිසා කාය ජීවිත নিরপেক্ষව ඉඳ ගන්නකොට පරියන්කට යනකොට මගේ කයත් ඉසල ත්‍රිවිධ රත්නේ සමා කරගෙන සියලු ආර්යයන් වහන්සේලාගෙන් සමාවිල්ලනා මගේ කයත් ජීවිතයත් බුදුන් පූජා වේවා කියලා පූජා කරලා බාඩු වෙච්චාම ආවට පස්සේ කියනවා මයිත කරන්න දෙන්න මේක මගේ නෙමෙයි ලොක්කට දීලා තියෙන කැමති නම් ඉල්ලගන්නයි කියලා. භූතිකාවත් කියන බුදට කියන මම මේ ලොක්කට ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක සයින් කරලා තියෙන්නේ. මේ දීලා තියෙන කය. ඔබට ඕන දෙයක් කරගන්න. ඒකල ඒක අදිෂ්ඨාන කර අදිෂ්ඨානේ මතක් කරන්න කියනවා මම දැන් ඉන්නේ බුදුන්ට පූජා කරලානේ කය. ආහන්නේ විදිහට යනකොට මේ වගේ බය ඇතිවෙනවා. හැබැයි සමහරුන්ට විතරයි යෝකෙන්නේ. හැමතැනම වෙන්නේ නැහැ. හැමතැනදී වෙන්නේත් නැහැ. ඒ කියෙම නොවිච කෙනෙකුත් නැහැ. හැබැයි ඔය ගැන කරුණු කාරණා කතා කරන්න ගියොත් එතන එහෙම නතර වෙනවා. එහෙම දැක්කට නොදැක්කා වගේ දාගෙන යන්නේක කරන්න සුළු උපදේශයක් තමයි බුදුරජාණන් ලොකු සාන්නස අපිට දීලා තිබුණේ. මේ කාය ජීවිත নিরপেক্ষ භාවයේ මේකට පොඩි අදිෂ්ඨානයක් කරලා වාඩි වෙන්නේ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මාර්ගෝපදේශනය පරිදි ආනාපාන සතිය දිගටම කළෙමි. දැන් හුස්ම රැල්ල ඊතා සියුම් වශයෙන් දැනේ. කිසිඳු තේරුමක් නැති විචිත්‍ර දෑ දර්ශනය වේ. මද වේලාවකින් සිතට සිතුවිලි පැන නැගීම නැවතියයි. සිත සිතුවිලි වලින් තොරව යම් වේලාවක් පවතී. දල වශයෙන් විනාඩි 3ක් පමණ. බාහිර ශබ්ද ඇසේ. මම මෙතන සිටින බව හැඟේ. හුස්ම රැල්ල සියුම්ව නිරීක්ෂණය වේ. සතිය පැවතීම ගැන සතුටක් දැනේ. නිදිමතක්ද නැත. සතිය සහ සිත යනු දෙකක් බව පැහැදිලිව අත්දැකීමෙන් අවබෝධ වී ඇත. සතිය තුලින් සිත දෙස බලා සිටිය හැකි බව වැටහේ. සිතවිලි වලින් තොර මෙම අවස්ථාව භාවනාවේ දියුණුවක්ද? මින් ඉදිරියට කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය වගේ අර කටු අකුලකට ඉඟපු මිනිස්සයා කරුවලේ දන ගාගෙන කුර ගාගෙන සර්පිය වතේ කූඩැලස්සේ දැන් කල එළියකට ආවා. දැන් හිටගෙන යන්න පුළුවන්. අන්නේ වගේ තමයි මේ පළවෙනි කටුකොහල පනිනකොට ඉතින් අපිට අර වනු ගගා ධන ගගා කැලියස් ගිය එකනට හිටගෙන යන්න ලැබිච්ච එක තහන් එලියක්නේ ඒකේ හොඳට හිත පුරුදු කරා පුරුදු කරලා පස්සේ ආයෙ වැටෙනවා කටුකොහලට ආයෙ කටුකොහල ආරා එනවා නමුත් අර උපයාගත්ත ලබාගත් අර එළිය හිස්තන අවකාශය වැඩි කර ගැනීම සඳහා තමයි මේ වෙලාවේ උපදේශ එහෙම නැත්නම් උපක්‍රම කළ යුත්තේ අවසරයි ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව විදර්ශනාවට හරවන්නේ කෙසේද විදර්ශනා භාවනාව වඩන්නේ කෙසේද අපට කරුණාවෙන් පහදා දෙනු මැනවි ආනාපානේ වැටෙන හැටි කිව්වොත් මට කියතයි මොකද්ද කරනකොට වැටුනේ කියලා ඒ අනුව නම් කියතයි නෑ එහෙම නැතුව මේ ගොඩ ඉඳලා පීනන්ට උගන්නන්න අමාරු වතුරට බහින්න ඕන තව ප්‍රශ්න කීයක් තියෙනවද තව ගොඩක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපේ එහෙමනම් තියන්න වෙනවා හෙටට ප්‍රශ්න ටික. මොකද දැන් පැයකමාරක් විතර ගත වෙලා තියෙනවා. ඒ නිසා අපි ওই ප්‍රශ්න ටික පටලවන්න නැතුව තියාගමු. හෙටත් අපි මේ වෙලාවට එකතු වෙනවා අවසාන සතිವಾರයට. එතකොට මේ ඒ ටික ඉදිරිපත් කරලා සතිವಾರේ පටන් ගමු නැත්තම් පැයකමාර වෙන්නොත් අපිට සක්මන් කර ගන්නත් වෙලාවක් නැති වෙනවා. ඒ නිසා අපි මෙතනින් සතිವಾರේ સમાપ્ત කරන කල්තවීම පිළිබඳව මම කනකාටු ප්‍රකාශ කරනවා. අපි හෙට වැඩමුළුවේ මේ වෙලාවේ මේ ප්‍රශ්න ටිකෙන් වැඩමුළු ආරම්භ කරනවා කියලා කිවිසුමක් දෙමු. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.